ආරාමය. අනේ පිටිසිටුවාගේ ආරාමයේ වැඩවසන කාලයේදී භාගතුන් වහන්සේ භික්ෂූන් නමතනවා. භික්ඛවෝ යන්නේ. භික්ෂූන් භාගතුන් වහන්සේට ප්‍රතිවචන දෙනවා. පදන්තේ යන්නේ. භාගතුන් වහන්සේ මෙන්න මේ ආකාරයට දේශනා කරනවා. අරියං වෝ භික්ඛවේ සම්මා සමාධින් දේසිස්සාන ස උපනිසං සපරික්ඛාරං භික්ෂූනි ආර්ය වූ සම්මා සමාධිය තොපට දේශනා කරන්න ප්‍රත්‍ය සහිත වූ පරිවාර සහිත වූ සම්මා සමාධිය තං සුනාථ එය හොඳින් අසන්න සාදුකං මානසිකරෝධ හොඳින් මෙනෙහි කරන්න මතක් කරන්න භාසිස්සාමී දේශනා කරනවා. එවම් භන්තේ යනුවෙන් භික්ෂූන් ප්‍රතිවචන දෙනවා. එසේය භාගතුන් වහන්සේ. භාගතුන් වහන්සේයින් පසුව මෙන්න මේ ආකාරයට දේශනා කරනවා. කතමෝච භික්ඛවේ අරියෝ සම්මා සමාධි කුමක්ද භික්ෂූනි මේ ආර්ය වූ සම්මා සමාධිය සඋපනිසෝ සපරික්ඛාරෝ හේතු ප්‍රත්‍ය සහිත වූ පරිවාර සහිත වූ සම්මා සමාධිය කුමක්ද? දෙයති ධම් සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති යාකෝ භික්කවේ ඉමේහි සත්තංගේහි ඉත්තස්ස ඒකග්ගතා පරික්කතා යම් භික්ෂූනි මෙන්න මේ සතක් වූ අංගයන්ගෙන් මාර්ග අංගයන්ගෙන් සමන්විත වූ සිතෙහි එකඟ බවක් තියනවාද සපරිවාර පරිවාර සහිත බවක් තියනවාද අයං උච්චති භික්ඛවේ අරියෝ සම්මා සමාධි අයං උච්චති භික්ඛවේ අරියෝ සම්මා සමාධි සඋපනිසෝ ඉතිපි සපරික්ඛාරෝ ඉතිපි මෙන්න මෙයයි භික්ෂූනි ආර්ය වූ සම්මා සමාධිය හේතු සහිත වූ නැත්නම් ප්‍රත්‍ය සහිත වූ පිරිවර සහිත වූ මෙහිදී භික්ෂූනි සම්මා දිට්ඨිය පූර්වංගමයි සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති. මේ සියල්ලටම සම්මා දිට්ඨිය තමයි පළමුව එන්න ඕන. පූර්වංගමයි. කතංච වික්කවේ සම්මා දිට්ඨි පුබ්බංගමෝ හෝති. කෙසේද භික්ෂූනි මේ සම්මා දිට්ඨිය පූර්වංගම වෙන්නේ? මිච්ඡා දිට්ඨින් මිච්ඡා දිට්ඨීති පජානාති. මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටියයි දැනගන්නේ සම්මා දිට්ඨියෙන්. සම්මාදිට්ඨින් සම්මාදිට්ඨීති පජානාති සම්මාදිට්ඨිය සම්මාදිට්ඨියයි දැනගන්නේ මේ සම්මාදිට්ඨිය. එම නිසා මේ සියලුම මාර්ගයට නිවන සඳහා යන මාර්ගයට නිවන් අවබෝධ කරන්නා වූ මේ මාර්ගයට සම්මාදිට්ඨිය පූර්වංගමයි. බලමුකට පහළ වෙනවා. අතමාච භික්කවේ මිච්ඡා දිට්ටි. කුමක්ද භික්ෂූනි මේ මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ? නත්හි දින්න. දෙන දෙහි විපාකයක් නැහැ. දීලා වැඩක් වෙන්නේ නැහැ කියන එක. නත්ති යිට්ඨං විශේෂ යාගවල විශේෂ පූජාවල විශේෂයක් නැහැ. සාමාන්‍ය දෙයක් පූජා කළත් විශේෂයෙන් දෙයක් පූජා කළත් වෙනසක් නැහැ. ඒක තමයි නත් අත්ති යුට්ඨං කියන කියන්නේ යාගයේහි විශේෂයක් නැහැ. එහෙම දොෂ්ටිය තියෙන බොහෝ දෙනෙක් ඉන්නවා. අද අපේ සමාජයේ පවා දෙන දෙහි විපාකයක් නැහැ. මොකටද දෙන්නේ කියලා පිරිසක් ඉන්නවා. සාමාන්‍යයෙන් ඊට වඩා තාම ස්වල්පයක් හොඳ මිනිසුන් පිරිසක් ඉන්නවා. දුන්නට කමක් නැහැ ඕනට වැඩි නම් දෙන්න හොඳ නැහැ කියලා. අන්න ඒක තමයි මේ කියන්නේ. නත්ති යිට්ඨං. ඒ කියන්නේ පහනක් පත්තු කළාට කමක් නැහැ. කවුරු හරි කිව්වොත් අපි පහන් 1000ක් පත්තු කරා කියලා. අපරාධ තෙල් ටික. කාට හරි කණ්ඩ දෙන්න තිබ්බේ සල්වැලි කියලා කියනවා. ඒ මොකද මේ පුද්ගලයා හිතන්නේ පහනක් පත්තු කළත් එකයි පහන් 1000ක් පත්තු කළත් එකයි. එක බත් මුලක් දුන්නත් එකයි බත් මුල් 1000ක් දුන්නත් එකයි. මහා යාගයේහි විශේෂ ඵල විපාකයක් ගන්නෙ නැහැ. ඔහුගේ දෘෂ්ටියෙහි යාගය පිළිබඳ විශේෂ දැනුමක් නැහැ. යාගය ප්‍රතිඵලදායක නැහැ. එහෙනම් මහා යාගයක් කියලා කිව්වට නාස්තියක් බව විතරයි පේන්නේ. මෙන්න මේ මිත්‍යා දෘෂ්ටියට කියනවා නත්ති යිට්ඨං කියලා. නත්ති හුතං කියලා කියන්නේ මොකද්ද? පරලෝකයේ ලැබෙන්න ඊළඟ ජීවිතයේදී අපිට ලැබෙන්න මේ දෙන දේ හේතු වෙන්නේ නැහැ. යම්කිසි කෙනෙක් මේ ජීවිතේ ලැබීම පිණිස නොවේ. මට එන ජීවිතේ පිහිටක් වෙන්න කියලා හිතලා යමක් දෙනවනම් යමක් කරනවනම් එය ප්‍රතිඵලදායක නැහැ කියලා හිතන මිත්‍යා දෘෂ්ටියට කියන නත්ති හොතම් ආහුති සංඛ්‍යාත දානයක් නැහැ. පූජාවක් නැහැ කියන. හොඳට කල්පනා කරලා බැලුවොත් අපේ සමාජෙත් ඕනතරම් මිනිස්සු ඉන්නවා මෙන්න මේ විදිහ අදහස් තියෙන. සමහර කෙනෙක් පන්සලටත් එනවා. නමුත් වඩා වැඩි දේවල් දෙන්න කියොත් හිතනවා අපෝ එහෙම දෙයක් දීලා වැඩක් නැහැ. බොහොම ආවමෙන් තමයි දෙන්න ඕන. නැත්තම් භික්ෂුන් වහන්සේලාත් නරක වෙනවා කියලා කියන පිරිසක් ඉන්නවා. ඒ මිත්‍යා දෘෂ්ටිය තමයි ඒක ප්‍රකාශ කරන්නේ. විශේෂ දේවල් දීලා විශේෂ ප්‍රතිඵලයක් නැහැ. මේ තුන්වෙනි අංගය මිත්‍යා දෘෂ්ටිය. නත්ති හුතං. නත්ති සුකත දුක්ඛතානං කම්මානං ඵලං විපාකෝ. අපිට ලැබෙන සැප දුක් වලට පෙරකල කර්මවල විපාකයක් හේතු වෙන්නේ නැහැ. මේ අහඹුවක් විතරයි. දැන් කෙනෙකුට කවුරු හරි බනිනවනම් දුකක් ඇති වෙනවනම් කරදරයක් ඇති වෙනවනම් ඒ අහඹුවක් විතරයි. දැන් කෙනෙකුට සැපයක් තියෙනවා නම් සතුටක් තියෙනවා නම් ඒ සියල්ලම අහඹුවක් විතරයි. කලින් කරපු කර්ම මේකට හේතු වෙන්නේ නැහැ කියන මිත්‍යා දෘෂ්ටියට තමයි මේ නත්ථි සුඛත දුක්ඛඨානං කම්මානං පලං විපාකෝ කියලා කියන්නේ. නත්ථි අයං ලෝකෝ. නත්ථි අයං ලෝකෝ කියලා කියන්නේ මෙවැනි ලෝක තව නැහැ. අපි මේ වගේ ලෝකයක ඉඳලා නෙමෙයි ආවේ. මේ ලෝකේ විතරයි තියෙන්නේ. මෙතනින් එහා ලෝකයක් නෑ. බොහෝ අය හිතන්නේ විද්‍යාවෙන් දන්න පෘථුවිය කියලා එකක් තියෙනවා. එතනින් එහාට දෙයක් නෑ. ජීවය වෙන කොහෙවත් නෑ. නත්ති අයං ලෝකෝ කියලා කියන්නේ අපි පෙර කොහේ හරි මේ වගේ ලෝකෙක ඉඳලා නෙමෙයි මෙතෙන්ට ආවේ. මෙවැනි ලෝක වෙන නැහැ කියන එක. නත්ති පරෝ ලෝකෝ ඊළඟ මිත්‍යා දෘෂ්ටිය. අපි මරුණෙන් පස්සේ ඉපදෙන්න වෙන ලෝකයක් නැහැ. අපාය කියලා කියන්නේත් මෙහෙමයි. දිව්‍ය ලෝක කියන්නේත් මෙහෙමයි. මේ හැමෝම හිතාගෙන වැරදියට අර්ථ දක්වනවා මිසක් මේ ලෝකේ රෙන්න වෙන කොහෙවත් නැහැ. නත්ති පරෝ ලෝකෝ කියන්නේ. නත්ති මාතා අම්මට කරන දේ විශේෂයක් නැහැ. අම්මට කරන හොඳ දේ හෝ නරක දේ හෝ වෙන කෙනෙකුට කරාවගේ තමයි කියලා හිතනවනේ එයත් මිත්‍යා දෘෂ්ටියක්. නත්ති මාතා. මව් කියලා කෙනෙක් විශේෂයෙන් මව් කියලා විශේෂ පුද්ගලයෙක් මේ ලෝකේ නැහැ. නත්ති පිතා ඊළඟ මිත්‍යා දෘෂ්ටිය. පියා කියලා විශේෂ පුද්ගලයෙක් නැහැ. මෙන්න මෙහෙම පිළිගන්න අය අම්මට තාත්තට බැන්නත් වෙන කෙනෙකුට බැන්නත් එක හා සමානයි කියලා තමයි හිතන්නේ. එහෙම වෙනවා නම් කොහොමද අනන්තය වෙන්නේ නේ? දැන් අපි දන්නවා පිට පුද්ගලයෙක්ව සාමාන්‍ය පුද්ගලයෙක්ව අපි මැරුවොත් තිරසනෙක් මැරුවොත් ආනන්තරේ වෙන්නේ නැහැ. මිනිස්සෙක් මැරුවොත් ආනන්තරේ වෙන්නේ නැහැ. සාමාන්‍ය මිනිස්සෙක් මැරුවොත්. සෝවාන් වහන්සේ නමක් මැරුවොත් එම ආනන්තරේ වෙන්නේ නැහැ. සකදාගාමී වහන්සේ නමක් මැරුවොත් ආනන්තරේ වෙන්නේ නැහැ. අනාගාමී වහන්සේ කෙනෙක් මැරුවොත් ආනන්තරේ වෙන්නේ නැහැ. නමුත් රහතන් වහන්සේ කෙනෙක් මැරුවොත් මානන්තරේ වෙන්නේ. නමුත් ළඟම ඉන්න අම්මා මැරුවොත් ආනන්තරේ වෙනවා. එතකොට අම්මා කියලා විශේෂ පුද්ගලෙක් නෙමෙයිද? අම්මා කියන්නේ විශේෂ පුද්ගලෙක් වෙනවා. මොකද මාර්ගඵලයක් හින්දා නෙමෙයි ආනන්තරි වෙන්නේ. අපට බලවත්සේ උපකාර කරපු හින්දා. ඒ මම නැමැති පුද්ගලයා විශේෂ නිසා තමයි එහෙම වෙන්නේ. නමුත් බොහෝ මිනිසුන්ගේ තියෙනවා එහෙම මිත්‍යදෘෂ්ටි අම්මට කරත් හොඳ දෙයක් කරත් නරක දෙයක් කරත් විශේෂයක් නැහැ. තාත්තටත් එහෙම තමයි. ඒ මම පියා පිළිබඳ විශේෂයක් නැති බව මේ මිත්‍යා දෘෂ්ටියට අයත් නත්ථි සත්තා ඕපපාතිකා මේ ලෝකයේහි ඇති කිසිම දෙයක් සම්බන්ධයෙන් මේ ලෝකයේ ඇති කිසිම දෙයකට සම්බන්ධයක් නොමැතිව ඉබේ පහළ වෙන ජීවීන් කොටසක් නැහැ වෙන ලෝකෙක හෝ කිසිම දෙයක් සම්බන්ධ නැතුව අම්මෙක් තාත්තෙක් නැතුව ඉබේ පහළ වෙන සත්ව කොටාශයක් නැහැ කියලා පිළිගන්න එක තමයි නත්හි සත්තා ඕපපාතිකා කියලා කියන්නේ. දසවෙනි මිත්‍යා දෘෂ්ටිය තමයි නත්හි ලෝකේ සමන බ්‍රාහමනා. මේ ලෝකේ ශ්‍රමණ බ්‍රාහමණෙක් නැහැ. අයි ශ්‍රමණෙක් කියන්නේ? ශ්‍රමණෙක් කියන්නේ සංසුන් හින්දා සමණය වෙලා තිනේ. අයි බ්‍රාහමණ කියන්නේ උසස් හින්දා. නත්හි ලෝකේ සමන බ්‍රාහමනා කියලා කියන්නේ මේ ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් නැහැ. සමග්ගතා සම්මාපටිපන්නා. හිත යම්කිසි එකඟතාවයකට පත් කරගත් මනාකොට පිළිපන් ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් නැහැ. කවුද? යේ ඉමංච ලෝකං පරංච ලෝකං යමෙක් මේ ලෝකය සහ අන්‍ය වූ ලෝකයන් සයන් අභිඤ්ඤා සච්චිකත්වා ස්වකීය ශක්තියෙන් ස්වකීය හැකියාවෙන් සාක්ෂාත් කරගෙන අවබෝධ කරගෙන පවෙදින්ති අන්‍යයන්ට දේශනා කරන්නා වූ කවුද මේ නැහැ කියන්නේ සම්මා සම්බුදුවරයෙක් කියලා පුද්ගලෙක් නැහැ කියලා තමයි මේ මිත්‍යා දෘෂ්ටිය. තමන්ගේ හැකියාවෙන් මනාකොට පිළිපැදලා සිත එකඟ කරගෙන ස්වකීය ශක්තියෙන් මේ ලෝකය සහ අන්‍ය වූ සියලුම ලෝකයන් දැනගෙන අනුන්ට දේශනා කරන පුද්ගලයෙක් නැහැ ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් නැහැ කියන දසවැනි මිත්‍යා දෘෂ්ටිය මෙන්න මෙයයි මිච්ඡා දිට්ඨි කියලා කියන්නේ මොකක්ද භික්ෂූනි සම්මා දිට්ඨිය කියලා කියන්නේ කතමාච භික්ඛවේ සම්මා දිට්ඨි සම්මා දිට්ඨින් පහම් භික්ඛවේ ද්වායන් වදාමි භික්ෂූනි සම්මා දිට්ඨිය මම දෙවිදියක් කියලා කියනවා මොකක්ද මේ දෙවිදිය අත්ථි භික්ඛවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක් භික්ෂූනි සම්මාදිට්ඨියක් තියනවා සාසවා ආශ්‍රව සහිත කෙලෙස් සහිත වූ ආශ්‍රව කියන්නේ මොකද කෙලෙස් කෙලෙස් සහිත වූ පුඤ්ඤ භාගිය මොකක්ද මේ පුඤ්ඤ භාගිය කියලා කියන්නේ පින් පැත්තේ තියෙන ඒ කියන්නේ හොඳ පැත්තේ තියෙන උපදි වේපක්ඛ කියලා කියන්නේ මොකද්ද? උපදි සංඛ්‍යාත වූ විපාක සහිත. උපදි කියන්නේ මොකද්ද? අනාගතයේ ලැබීමට බලාපොරොත්තු වෙන දේවල් වලට හේතු වෙනවා. ආධාරකයක් වෙනවා. උපදි කියන්නේ ඒකයි. ආධාරකයක් වෙනවා. අපි කියන්නේ අපි කැමති වහලේ අල්ලන්න. නමුත් මේ ඉන්න උසට වහලේ අල්ලන්න බෑ. යම්කිසි උස මේසයක් හරි ඉනිමගක් හරි ගෙනාවොත් එය ආධාරකයක් වෙනවා ඒකේ උඩ ඉඳගෙන අපිට වහලේ අල්ලන්න. අන්න ඒ වගේ මෙන්න මේ මුලින් මුලින් කරන දේවල් පසුව ලැබෙන්නා වූ දේවල් වලට ආධාරකයක් වෙනවා. උපදී විපාක සහිත වූ කියන්නේ ඒක. මේ තමයි පළවෙනි සම්මාදිට්ඨිය. අත්තිබික්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්ඛ සම්මාදිට්ඨියක් තියෙනවා කෙලෙස් සහිත වූ පින් පැත්තේ තියෙන උපදීපාක සහිත අත්ති භික්කවේ සම්මාදිට්ඨි අරියා අනාසව භික්ෂූනි සම්මාදිට්ඨියක් තියෙනවා ආර්ය වූ අනාශ්‍රව වූ ආර්ය කියන්නේ ඇයි? පෘථග්ජනභාවයෙන් ඉහළ නිසා. අනාශ්‍රව කියන්නේ කෙලෙස් නැති ලෝකුත්තර මග්ගංගා ලෝකයෙන් ඈතර වීමට හේතු වෙන මාර්ගයේහි මාර්ගසිතෙහි අංගයක් වූ සම්මාදිට්ඨියක් කියලා. මෙහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතමාච භික්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්. කුමක්ද භික්ෂූනි මේ කෙලෙස් සහිත වූ පින් කොටසට අයත් වූ උපදීපාක සහිත වූ සම්මාදිට්ඨිය අත්ති දින්නම් දෙන දෙහි විපාකයක් තියනවා කියලා හිතන්නේ. අත්ති යෙට්ටම් මහා යාගයේහි විශේෂ විපාකයක් තියෙනවා. අත්ති හුතං කියලා කියන්නේ ආහුත සංඛ්‍යාත දානෙහි ඵලයක් තියෙනවා. ඊළඟ භවයේදී ලැබෙන්න දැන් දන් දෙන්න පුළුවන්. එහෙම තමන්ගේ වස්තුව ඊළඟ භවයට යවන ක්‍රමයක් තියෙනවා. අත්ති සුඛත දුක්ඛඨානං කම්මානං ඵලම් විපාකෝ අපිට ලැබෙන සැප දුක් වලට පෙර කළ කර්මය හේතු වෙනවා. කර්මයේ විපාකේ හේතු වෙනවා. අත්ථි අයන් ලෝකෝ මෙවැනි ලෝක තව ගොඩක් තියෙනවා මෙවැනි බොහෝ ලෝක තියෙනවා අත්ථි පරෝ ලෝකෝ අපිට මරණයට පස්සේ ඉපදෙන්න තැනක් තියෙනවා මීට අසමාන වූ සමාන වූ හෝ අසමාන වූ හෝ වෙනත් ලෝක බොහෝ ගණනක් තියෙනවා අත්ථි මාතා අත්ථි පිතා මව පියා යනුවෙන් විශේෂ පුද්ගලෝ දෙන්නෙක් මේ ලෝකේ ඉන්නවා අත්ති සත්තා ඕපපාතික ඕපපාතික සත්වය කියලා පහළ වෙන මවෙක් පියෙක් නැතුව පහළ වෙන සත්ව කොට්ටාශයක් ඉන්නවා. අත්ති ලෝකයේ සමන බ්‍රාහ්මණා තමග්ගතා සම්මා පටිපන්නා. මේ ලෝකයේහි ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් ඉන්නවා යහපත් ආකාරයට පිළිපදින. යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයන් අභිඤ්ඤා සච්චිකත්වා පවෙදෙන්ති. ඔහු මේ ලෝකේ සහ අන්න වූ ලෝකයන් තමන්ගේ ශක්තියෙන්ම අවබෝධ කරගෙන අන්යන්ට දේශනා කරනවා. මෙයයි භික්ෂූනි සම්මා දිට්ඨිය. කෙලෙස් සහිත වූ පින් කොටසට ආත් වූ උපදීපාක සහිත වූ. හොඳයි අපි බලමු මේ සම්මා දිට්ඨිය ගැන දැන් මේ කෙලෙස් සහිත කොටට අයිති වෙන්නේ මොන ක්‍රියාවන්ද? මේ කෙලෙස් සහිත සම්මාදිට්ඨියෙන් කරන්න පුළුවන් ක්‍රියාවන් මොනවද කියලා. මේ කාරණය අපිට පැහැදිලි වෙනවා මූලපරියාය වර්ගයේ මජ්ක්‍ධිම නිකායේ මූලපරියාය වර්ගයේ සම්මා දිට්ඨි සූත්‍ර. මේ සම්මා දිට්ඨි සූත්‍ර අටුවාවේහි මෙන්න මේ ආකාරය සඳහන් වෙනවා. අයං සම්මා දිට්ඨි ද්විධා හෝති. මේ සම්මා දිට්ඨිය දෙවිධයයි. ලෝකියා ලෝකුත්තරා ලෞකික සහ ලෝකෝත්තර වශයෙන් තත්ථ කම්මස්සකතා ඥානං සච්ඡානුලෝමික ඥානංච ලෝකියා සම්මාදිට්ඨි කම්මස්සකතා ඥානය සහ සච්ඡානුලෝම ඥානය ලෞකික සම්මාදිට්ඨියයි සංඛේපතෝ වා සබ්බාපි සාසවා පඤ්ඤා සංක්ෂේපයෙන් නැත්නම් කෙටියෙන් කියනවා නම් මේ සියල්ලම කෙලෙස් සහිත ප්‍රඥාව මොනවද මේ කම්මස්සකතා ඥානය කියලා කියන්නේ කම්මස්සකතා ඥානය කියලා කියන්නේ බාහිර තාපසයට තියෙන ඥානෙ කර්මය සොකීයයි කර්මවාදී තාපසයට තියෙන ඥානෙ ඔහු ආත්මවාදයෙන් මිදිලා නැහැ ආත්මයක් තියෙනවා කියන ආත්මවාදයෙන් මිදිලා නැහැ නමුත් ඔහුට තියෙනවා තමන් කරන දේ තමන්ට පළ දෙනවා කියලා ඥානයක් එහෙම කර්මවාදී ක්‍රියාවාදී නොවුනොත් ඒ තාපසයට කවදාකවත් ධානය ලැබෙන්නේ නැහැ කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා කර්මවාදී ක්‍රියාවාදී තාපසයෙක් වෙනෝනේ ධානය ලබන්නේ එහෙම නැත්නම් ස්වර්ගයටවත් යන්න බෑ කියලා කියලා මෝක්ෂය මොන කතාවද කියලා කියලා තියෙන සමහර තැන්වල. ස්වර්ගයට යන පාරවත් ඒ තාපසයට තේරෙන්නේ නැහැ. නිවන මොන කතාවද? මෝක්ෂය කියන්නේ නිවන. සත්‍යානුලෝමික ඥානය කියන්නේ මොකද්ද? විදර්ශනා ඥානයන්ගේ අනුලෝම ඥානය කියන්නේ මාර්ග සිතට කිට්ටුම ඥානය. සත්‍යානුලෝම ඥානය දක්වාම ඒ කියන්නේ සම්මස්න ඥානෙ කියන ප්‍රථම නාම රූප දකින පළවෙනි ඥානෙ ඊට පස්සේ උද්‍යප්පය ඥානය කියන දෙවෙනි ඇතිවීම නැතිවීම දකින ඥානෙ මේ විදර්ශනා ඥාන මේ විපස්සනා ඥාන සියල්ලම භංගානුපස්සනා භයතුපට්ඨාන යනුවෙන් මේ දිගටම තියෙන විපස්සනා ඥාන අනුලෝම ඥානෙ තෙක් කෙලෙස් සහිත කොටසට තමයි අයිති වෙන්නේ කියලා කියලා තියෙනවා පින් කොටසට අයිති වෙනවා කියලා කියලා තියෙනවා. ඒ කියන්නේ භාවනා කරනකොට විපස්සනා කළත් පින් කියලා තමයි කියලා තියෙන්නේ. කෙලෙස් සහිත පින්. කෙලෙස් සහිත පින් කොටසට අයත් වූ උපදිවිපාක සහිත කියන කොටස. මෙතනදී ආර්ය මාර්ගයේහි හෝ ආර්ය ඵලයේහි සම්ප්‍රයුක්ත ප්‍රඥාව ලෝකෝත්තර සම්මාදිට්ඨිය අනුවෙන් හදනවා. එතකොට ලෝකයෙන් එතර කරන්නා වූ සම්මා දිට්ඨිය. පුද්ගලයෝ වර්ග තුනක් දේශනා කරනවා. පෘථග්ජනය. සේක සහ අසේක. පෘථග්ජන පුද්ගලය දෙවිදියයි. ශාසනයෙන් පිට බාහිරක තාපසයා සහ මේ ශාසනයේ ඉන්න පෘථග්ජනයා. බාහිරක තාපසයා ඒ බාහිර ආගමක තාපසයා කර්මවාදී කම්මස්සකතා සම්මාදිට්ඨිය තියෙනවා. නමුත් සත්‍යානුලෝමක ඥානය ලැබෙන්න විදියක් නැහැ. මොකද ආත්ම දෘෂ්ටිය තියෙනවා. ඒ ආත්ම දෘෂ්ටිය පරාමර්ශණය කරන දැඩිව අල්ලගන්න ඔහුට විදර්ශනා වෙඩෙන්නේ බුදුරජාණන් වහන්සේ තමයි විදර්ශනා දේශනා කරන්නේ. මේ ශාසනයෙන් පිට විදර්ශනාවක් නැහැ. ශාසනයේහි දෙන්නෙක් ඉන්නවා. සේක අසේක. සේක කියලා කියන්නේ හික්මෙමින් පවතිනවා. හික්මෙමින් පවතිනවා කියන එකයි සෝවාන් සකදාගාමි අනාගාමි පුද්ගලයාට තමයි සේක කියලා කියන්නේ. අසේක කියලා කියන්නේ හික්මෙන්නේ නැහැ. අයි හික්මෙන්නේ නැති හික්මිලා ඉවර නිසා. රහතන් වහන්සේට තමයි අසේක කියලා කියන්නේ. මෙන්නේ නැහැ කියන අදහස. මෙතනදී නියත වශයෙන්ම නිවන දිසට යොමු කරවන ලෝකෝත්තර වූ කුසල සම්මාදිට්ඨිය තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියලා තියෙනවා. එම නිසා තව තැනක කියලා තියනවලු උජුගතස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්ම මනාකොට ඍජු වූ මාර්ගයට පිළිපන්න පුද්ගලයාටම තමයි අචල ප්‍රසාදය සහිත අචල සද්ධාව සහිත පුද්ගලයාටම තමයි මේ සද්ධර්මය තියෙන්නේ කියලාම කියලා තියෙනවා. ඒ කියන්නේ මේ සද්ධර්මය කෙරෙහි අචල ප්‍රසාදය ඇති වෙන්න ඕනේ. අන්න ඒ ප්‍රසාදය අනුව තමයි මෘදු ලෙස මේ ශාසනයෙහි ඉදිරි ගමන වැඩෙනවා කියලා තියෙනවා. මේ ප්‍රකාශය චීටාගිරි සූත්‍රයත් එක්ක හොඳටම ගැලපෙනවා. මේ ධර්මයේ කොයිතරම් සැසඳෙනවද? ඒ ඒ සූත්‍රයන්, ඒ ඒ තැන්වල සූත්‍ර අභිධර්ම කොයිතරම් ගැලපෙනවද කියන එක මේයින් පැහැදිලි වෙනවා. මොකද අපිට චීටාගිරි සූත්‍රය කියවෙනවා බුදුරජාණන් වහන්සේ දන්නව මම දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍ර මම ශ්‍රාවක. බුදුරජාණන් වහන්සේ දන්නාසේක මම නොදනිමි. කියලා මේ ශාසනය එහෙම් පිටින්ම සද්ධාවෙන් සියල්ලම සද්ධාවෙන් ගන්න පුද්ගලයාට ඊටාම මෘදු ආකාරයට ශාසනය වැඩිගෙන යනවා කියලා. එහෙම නැත්නම් මේ පටන් ගන්න තැනින්ම වෙන අතකට යොමු වෙලා එතනින් එතනින් ගිහිල්ලා මහා තෙරවරයෙක් වුණත් මේ ශාසනයෙන් කොයිතරම් දුරට ගියාද කියන එක තමයි එතනින් පැහැදිලි වෙන්නේ. මෙතනත් කියනවා කෙලින්ම පිළිපන් පුද්ගලයාට උජුගතස් ඍජු මාර්ගයේ පිළිපන්න පුද්ගලයාට මේ සද්ධර්මයේ පිළිබඳ අචල ප්‍රසාදයේ තියෙන පුද්ගලයාට තමයි මේ සද්ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. ඒක අනික් කෙනාට වැඩක් නැහැ කියන මෙතනදී මේ කාරණේ පැහැදිලිද? ඒ කියන්නේ සම්මාදිට්ඨිය කියන එක දෙවිදියයි. ලෞකික සහ ලෝකෝත්තර. අපි දැන් ලෞකික සම්මාදිට්ඨිය එක්තරා වචන ප්‍රමාණයකින් දසවස්තු සම්මාදිට්ඨිය වශයෙන් අත්ති දින්නම් අත්ති ඊට්ටන් යනුවෙන් අපි පැහැදිලි කරගත්තා. ඒක මේ අපි යන දාන සීල භාවනා මට්ටමින් කොයි මට්ටමටද යන්නේ කියන එක යම්කිසි කෙනෙක් දන් දීලා සිල් රැකලා දර්ශනා වඩලා මේ විදර්ශනා වැඩිගෙන යනකොට මේ මාර්ගසිතට කිට්ටුම සිතට එනකම්ම තියෙන්නේ කෙලෙස් සහිත සම්මාදිට්ඨිය ලෞකික සම්මාදිට්ඨිය කියලා තමයි දේශනා කළේ. මාර්ගසිතෙහි පමණයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය තියෙනවා කියලා දේශනා කළා. මොකද ඇතම් පිරිසක් ඉන්නවා මේ භාවනා කරන එක ලෝකෝත්තරයි කියලා හිතන එක. ඒ කියන්නේ විදර්ශනා වැඩිම ලෝකෝත්තරයි කියලා හිතන පිරිසක් ඉන්නවා. අද කාලේ බොහෝ පිරිසක් ඉන්නවා මේ විදර්ශනා වැඩිම ලෝකෝත්තර නැත්නම් කුසල පක්ෂේ, පුණ්‍ය පක්ෂේ නෙමෙයි කුසල පක්ෂේ අර කුසල් පිං වෙන් කරන තැනදී විපස්සනා සම්මාදිට්ඨිය කියන එක විදර්ශනා ඥාන කියන එක ලෝකෝත්තර වශයෙන් සලකන පිරිසක් ඉන්නවා. එහෙම නැත්නම් කුසල පක්ෂයේ තියෙන පුණ්‍ය පක්ෂය නෙමෙයි. කෙලෙස් සහිත පක්ෂය නෙමෙයි. කෙලෙස් රහිත පක්ෂය කියලා හිතනවා විපස්සනා සම්මාදිට්ඨිය. නමුත් මේ ශාසනයේ පැහැදිලිවම දේශනා කරලා තියෙනවා මාර්ග සිතට එනකම්ම කෙලෙස් සහිත දේවල් තියෙන කියලා. අපිට මේ සූත්‍රය ඉදිරියට තව ගොඩක් පැහැදිලි වෙනවා. ඉන්පසුව අපි නැවත මහා චත්තාරික සූත්‍රයට එමු. කතමාජ භික්ඛවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තර මග්ගංගා කුමක්ද භික්ෂූනි මේ සම්මාදිට්ඨිය ආර්ය වූ කෙලෙස් රහිත වූ ලෝකෝත්තර වූ මාර්ගයේහි අංගයක් වූ යාකෝ භික්ඛවේ අරිය චිත්තස්ස යම් භික්ෂූනි මේ ආර්ය චිත්තයාගේ අනාසව චිත්තස්ස කෙලෙස් රහිත චිත්තයාගේ සිතෙහි අරිය මග්ග සමන්ගිනෝ ආර්ය මාර්ගයෙන් සමන්විත වූ අරිය මග්ගම් භාවයතෝ ආර්ය මාර්ගය වඩන්නා වූ පඤ්ඤා ප්‍රඥාවක් තියෙනවා නම් මේ යම් ආර්ය සිතෙහි එහෙම නැත්නම් කෙලෙස් රහිත වූ සිතෙහි මාර්ගය අංග සහිත වූ සිතෙහි මාර්ගය වැඩෙන සිතෙහි ප්‍රඥාවක් තියෙනවා නම් ප්‍රඥා ඉන්ද්‍රියක් තියෙනවා නම් පඤ්ඤේන්ද්‍රියක් පඤ්ඤා බලං ප්‍රඥා බලයක් තියෙනවා නම් ඇයි පඤ්ඤේන්ද්‍රියන් කියලා කියන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය කියලා කියන්නේ ඉන්ද්‍රිය කියලා කියන්නේ තමන් ඒ පිළිබඳ අධිපති නම් ඉන්ද්‍රිය කියලා කියන්නේ ප්‍රඥාව අධිපතිභාවය හේතු කොටගෙන ප්‍රඥාවේ අධික බව හේතු කරගෙන ප්‍රඥා ඉන්ද්‍රිය වෙනවා ප්‍රතිපක්ෂ ධර්ම වලට සැලෙන්නේ නැහැ කියන කාරණේ අනුව ප්‍රඥා බලය වෙනවා. Tamanට මේ ප්‍රඥාව ප්‍රඥා ඉන්ද්‍රිය තරම් වැඩිලා තියනවද? එහෙම නැත්නම් ප්‍රඥා බලය තරම් වැඩිලා තියනවද කියන එක විවිධ පුද්ගලයෝ එක්ක විවිධ අදහස් තියෙන පුද්ගලයෝ එක්ක තර්ක කරන්න ගියාම නොයේක අදහස් කියාපානවනේ. සමහරුණ ශාසනයෙන් පිට මේවා කියන්නේ. එතකොට ඒ තරම් පැටලෙන්නේ නැහැ. නමුත් සමහරු මේ ශාසනයෙම තියෙන වචන ගෙනහල්ලා ඒ වචන වලින් හරම කරනවා. වෙන වෙන තේරුම් යොදලා. අන්න එතකොට හිත හෙලවෙනවනේ. මේ කියපු එක මොකද්ද? මේකද නැත්තම් වෙන එකක්ද කියලා. එහෙනම් ඉන්ද්‍රිය වෙලා නැහැ, බල වෙලා නැහැ. ඒ ප්‍රඥාව ඉන්ද්‍රිය වෙලා තියෙනවා නම් නැත්තම් බල වෙලා තියෙනවා කියන්නේ එහෙම් පිටින්ම කිසිම කෙනෙකුට හෙල හොලවන්න බැරි තරම් කියන ප්‍රතිපක්ෂ ධර්ම වලට හෙළවෙන්නේ නැහැ කියන එක තමයි ප්‍රඥා බලය කියලා කියන්නේ. අපි කියමු දැන් කෙනෙකුට ශ්‍රද්ධාවක් තියෙනවා. ධර්මයේ කෙරෙහි පැහැදීමක් තියෙනවා. නමුත් කෙනෙක් ත්‍රිපිටක පොතක් වෙනහල්ලා පෙරලා කියනවා මෙතන තියෙන එක නෙමෙයි ආ මෙතන තියෙන්නේ කියලා පටලවනවා. එතකොට ඔහුට ධර්මයේ කෙරෙහි සැකයක් උපදිනවා. ඇත්තටම මේක වැරදිලාද දන්නේ. එහෙනම් ශ්‍රද්ධාව බල වෙලා නැහැ. ඒ මොකද ඒ තරම්ම අවබෝධය දියුණු නැහැ. ඒකයි ඒ කියන්නේ. එහෙම නැත්නම් මේ පිළිගැනීම දියුණු නැහැ. අචල ප්‍රසාදය කියන්නේ එහෙම එකට නෙමෙයි. මේ බල වුණාම තමයි අචල ප්‍රසාදය කියලා කියන්නේ. අවෙච්ච ප්‍රසාද කියන්නේ එතන. එතන එතන පටවියාපෝ තේජෝ ආයෝ මාරුණත් බුදුන් දහම් සමුන් කෙරෙහි තියෙන සද්ධාව අතාරින්නේ නැහැ. වෙනස් කරන්නේ නැහැ කියලා තම කෙනෙකුට තියෙනවනම් අන්න ඕකට තියෙන අචල ප්‍රසාදය. දැන් කෙනෙකුට පටවියාපෝතේජෝ මාරු වෙනවා කියන්නේ ඉතින් බොහෝ උදාහරණ දෙන්න පුළුවන්. මේ පැත්තෙන් එක අතක් ගිනි ගන්නකොට ඒ බුදුන් සරණ හොඳයි කියලා හිතෙනවා. වෙන සරණකට වැඩිය බුදුන් සරණ හොඳයි, දහම් සරණ හොඳයි කියලා හිතනවා නම් අන්න අචල ප්‍රසාද. නැත්තම් වෙන දෙවියෙක්ගේ හරි නමක් මතක් වෙනවා නම් ඒ වෙලට මේ අචල ප්‍රසාදේ නෙමෙයි තියෙන්නේ. එහෙම නැත්තම් දොස්තර මතක් වෙනවා. මේ වෙලාවට මාව බේරන්න පුළුවන් දොස්තර විතර වෙන කාටවත් නෙවෙයි කියලා. ඒ එහෙම අචල ප්‍රසාදයේ තියෙන කෙනාට තමයි ධර්මයේ රැකවරණය එන්නේ. මොකද ධර්මයේ ඉදිරිපත් වෙනවා. දැන් අපි අහලා තියෙන්නේ අර පිඹුරෙක් ගොවියෙක්ව වෙලුවාම ගොවිය අතේ තියෙන කැත්ත විසි කරාම තමයි ඒ පිඹුර අතාරින්නේ. ප්‍රාණඝාතය නොකරනවා. මම ධර්මයේ පිහිටනවා කියලා හිතලා ජීවිතේ ගියත් මම මේ පිඹුරව මරන්නේ නැහැ කියලා අතේ තියෙන කැත්ත විසි කරාම ආකට පිඹුරව ලෙහලා යනවා කියලා කියනවා. අන්න ඒකට තමයි අචල ප්‍රසාදය කියලා කියන්නේ. ඒ වුණාට තමන්වත් ලෙහලා යයි කියලා බලාපොරොත්තු නම් එක් කරොත් ඒක වංචනික ධර්මයක්. එහෙම හිතන්නේ නැතුව මැරෙන්න බලාගෙන තමයි ඒක විසි කරන්න ඕනේ ආයතන. නැත්තම් අර ගොවියව නම් බේරුව එහෙනම් මාවත් බේරයි කියලා එහෙම විසි කරොත් එතන මොකද තමන්ගේ චේතනාවට Tamanටම බොරු කරගන්න බෑනේ. ධර්මය කියලා කියන්නේ ශක්තියක්. ස්වභාව ධර්මය. ඉතින් Taman තුල මේ වංචාව තියෙනවා නම් Tamanට ඒක පිළිටන්නේ නැහැ. ඒ හින්දා මැරෙන්න කැමති වෙලාවම තරින්න ඕනේ. නැත්තම් විසි කරන්න ඕනේ. ඇත්ත. අන්න ඒ ප්‍රසාදයට කියනවා අචල ප්‍රසාදය කියලා. Tamanටත් ව්‍යසනයක් ආවහම Tamanට බලාගත්ත හැකි කොයිතරම් Tamanගේ ඥානය දිනුනලා තියෙනවද කියලා. ඒ ඥාති ව්‍යසනයක් එහෙම නැත්නම් භෝග ව්‍යසනයක් කියන්නේ දුප්පත් වීමක් හිතා ගන්න බැරි එහෙම නැත්නම් රෝග ව්‍යසනයක් හිතා ගන්න බැරි රෝගයක් දරුණු රෝග මෙන්න මේ ආකාරයේ දේවල් Tamanට ලැබුණහම Tamanගේ ඥාන ශක්තිය කොහෙද තියෙන්නේ කියලා එදාට Tamanම හොයාගත්තා ප්‍රඥාව ප්‍රඥා ඉන්ද්‍රියක්ද සද්ධාව සද්නා ඉන්ද්‍රියක්ද කියලා දැනගන්නේ කොහොමද මෙහෙමයි මට හිතෙන විදිහට සාමාන්‍යයෙන් කෙනෙකුට හිතෙන්නේ සද්ධා සති විරිය සමාධි ප්‍රඥා කියලා ඉන්ද්‍රියන් පහක් තියෙනවා. සියල්ල අවබෝධ වෙන්නේ ප්‍රඥා ඉන්ද්‍රියෙන් කියලා හිතනවා වෙනවා කියලා මට හිතෙනවා සමහර. නමුත් සියල්ල අවබෝධ වෙන්නේ ප්‍රඥාවෙන්ම කියලා කියන්න අමාරුයි. සද්ධාව මූලිකයි මේ ශාසනයේ. මේ සද්ධාව යම් ප්‍රමාණයක් තියෙනවා නම් තමයි සද්ධාව කියලා කියන්නේ. නමුත් මේ සද්ධාවෙන් විශේෂ කාර්යභාරයක් ඒ පුද්ගලට ඉෂ්ට වෙනවා නම් උදාහරණයක් හැටියට මම හැම වෙලෙම කියන්නේ මේ ඇහෙන් කරන කාර්යභාරය කනින් කරන්න බෑ. නහයෙන් කරන්න බෑ, දිවෙන් කරන්න බෑ. මේ අතපයකින් කරගන්න බෑ. ඒ නිසා ඇහැ කියන එක විශේෂයි. ඇහැ දැකීම පිළිබඳ ඉන්ද්‍රිය භාවය තියෙනවා. අධිපති භාවයක් තියෙනවා. පිටත තියෙන දේවල් දැකීමට ඒ මස් ඇසට ගෝචර වෙන දේවල් දැකීමට අධිපතිභාවයක් තියෙනවා වෙන කිසිම දෙයකින් ඒ දේ කරන්න බෑ. මෙන්න මේ වගේ ප්‍රඥාවෙන් කරන්න බැරි දේකුත් මේ සද්ධාවෙන් කරනවා නම් ඒ පුද්ගලයාට සද්ධා ඉන්ද්‍රියක් වෙලා තියෙන සද්ධා ඉන්ද්‍රිය කියලා කියන්නේ ඒ පුද්ගලයාගේ සද්ධාවට. කිසිම ප්‍රතිවිරුද්ධ බලයකට සැලෙන්නේ නැත්නම් තමයි ප්‍රඥා බලය සද්ධා බලය කියලා කියන්නේ. ඒ තියෙන සද්ධාව හොලවන්නම බෑ. එතකොට මේ සද්ධාවයි සද්ධා ඉන්ද්‍රියයි සද්ධා බලයයි අතර වෙනස තේරෙනවා. මෙන්න මේ වගේ තමයි මෙතන කියන්නේ යම් ආර්ය චිත් ආර්ය වූ සිතක එහෙම නැත්නම් කෙලෙස් රහිත සිතක කෙලෙස් නැති සිතක ආර්ය මාර්ග සමන්විත සිතක ප්‍රඥාවක් තියෙනවා නම් ප්‍රඥා ඉන්ද්‍රියක් තියෙනවා නම් ප්‍රඥා බලයක් තියෙනවා නම් ධම්මවිචය සම්බෝධ්ජංගයක් තියෙනවා නම් ධම්මවිචය කියන්නේ ඇයි? ධර්මයේහි විමසුම් නුවණ නම් වූ බෝධියේහි අංගය ධම්මවිචය සම්බෝධ්ජංග කියන්නේ ඒක. ධර්මයේ පිළිබඳ විමසන නිවනෙහි අංගය බෝධියේහි අංගය තමයි ධම්මවිචය සම්බෝධ්ජංග කියලා කියන්නේ. අන්නේ වැනි ධම්මවිචය සම්බෝධ්ජංගයක් තියෙනවා නම් මාර්ගසිතෙහි අංගයක් වූ සම්මා දිට්ඨිය කියලා කියන්නේ මෙන්න මේ ප්‍රඥාව ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥා බලය ධම්මවිද්‍ය සම්බෝධ්‍යංගයට. එහෙම නැත්නම් සම්මා දිට්ඨි මාර්ගංගය. මේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම කියලා 37ක් තියෙනවා. සතර සත්වට්ටාණයෙන් පටන් අරගෙන ආරෂ්ඨාංග මාර්ගයෙන් ඉවර වෙනවා. සතර සත්වට්ටාණයෙන් තමයි මේ හැමදේම පටන් ගන්නේ. කෙලවර වෙන්නේ මාර්ගංග 8. සමහරු නම් හිතනවා කෙලින්ම මාර්ගංගාට වටන්න පුළුවන් කියලා. මාර්ගංගාට කෙලින්ම වඩන්න පුළුවන් කියලා හිතන පිරිසකුත් මට හම්බෙලා තියෙනවා. එහෙම හිතන්න අමාරුයි. බුදුජන් වහන්සේ 37ක් වූ බෝධියේ අංග බෝධි පාක්ෂික ධර්ම නැත්නම් බෝධිය දෙසට යොමු කරන්නා වූ ධර්ම 37ක් දේශනා කරලා තියෙන්නේ. ඒ මාර්ගංගාට එකපාරටම වැඩෙන්නේ නැති හින්දා. අර අනුකුබ්බ සික්ඛා අනුකුබ්බ කිරිය අනුකුබ්බ පටිපදා කියලා කියන කලින් හික්මිය යුතු ආකාරයක් කලින් කළ යුතු ක්‍රියාවන් කලින් රැකිය යුතු ප්‍රතිපදාවක් තියෙනවනේ. අන්නේ ප්‍රතිපදාව පටන් ගන්න සතර සතිපට්ඨාන. සතර සතිපට්ඨානෙන් වැඩෙන්න පටන් ගත්ත බෝධියට බෝධියට නැමුණු මේ මාර්ගය මාර්ගංග 8න් තමයි කෙලවර වෙන්නේ. නමුත් මේ ඒ මාර්ගසිත එනකම්ම කෙලෙස් සහිතයි. නමුත් මේ මාර්ගසිතෙහි ඒ මාර්ගසිත කියන එක මෙවැනි උදාහරණයක්. අපි හිතමු කන්දක් තියෙනවා. මේ කන්දක් උඩ ඉතා විශාල නැත්නම් පැහැදිලිව පේන මාණික්කයක් තියෙනවා. මේ කන්දට වටෙන්ම නගින පාරවල් තියෙනවා. අපි හිතමු මේ සතර සතිපට්ඨානය නැත්නම් සතර සම්මප්ප්‍රදාන වලින් සතර ඉරිදිපාද පංච ඉන්ද්‍රිය පංච බලවන් මාර්ග තියෙනවා ටික ටික වැඩෙනවා ඒක. ඒ සියල්ල වැඩිලා වැඩිලා එක්තරා දවසක එක මොහොතකදී මේ සියල්ලම ඒ එකම විටකදී මාණික් රත්නයට වැඩිලා එක ආලෝකයක් පහළ වෙනවනම් අන්න එවැනි උදාහරණයක් තමයි මාර්ගසිත කියන්නේ. මාර්ගංග 8ම එක විට පහළ වෙනවා. එක සිතේ. දැන් සම්මා වාචා කියවුවාම වචනේ පිළිබඳ දෙයක්. සම්මා කම්මන්ත කියවුවාම ක්‍රියා පිළිබඳ දෙයක්. නමුත් මේ පුද්ගලයා ඉන්නේ සමහරට භාවනා කරන ඉරියව්වකින් වෙන්න පුළුවන්. සාමාන්‍ය පුද්ගලයෙකුට හිතෙන්නේ නැහැ මෙතන මේ සතුන් මරීමෙන් වැළකීමක් තියනවාද? හොරකමින් වැළකීමක් තියනවාද? එහෙම කියලා. නමුත් මේ සිතෙහි ප්‍රබලවම මේ මාර්ගංග 8ම යෙදෙනවා එක විට. අන්න එවැනි දෙයක් තමයි මේ මාර්ග සිත කියලා කියන්නේ. මෙන්න මෙයයි භික්ෂූනි සම්මා දිට්ඨිය ආර්ය වූ කෙලෙස් රහිත වූ ලෝකෝත්තර වූ මාර්ගයේ අංගයක් වූ මේ ආකාරයට මේ පුද්ගලයා මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය කිරීම පිණිස මිත්‍යා දෘෂ්ටිය නැති කිරීම පිණිස වෑයම් කරනවා උත්සාහ කරනවා සම්මා දිට්ඨිය ලබා ගැනීම පිණිස උත්සාහ කරනවා අන්න එවිට ඔහුට සම්මා වායාම නම් වූදේ ඇති වෙනවා යහපත් වූ වෑය යහපත් වූ වෑය නැත්නම් සම්මා වායාම කියන එක ඇති වෙන්නේ මේක අහලා මෙතනින් අමතක කරනවා නෙමෙයි මේක අහලා හිතනවා දැන් අත්ති දින්න දෙන දෙහි විපාකයක් තියෙනවා දෙන දෙය කියන්නේ මොකක්ද කියලා ඊළඟට කල්පනා කරන්න කල්පනා කරාම දෙන්න පුළුවන් භාණ්ඩ වලින් දෙන්න පුළුවන් වස්තුන් නැත්නම් භාණ්ඩ වශයෙන් දෙන්න පුළුවන් ඒවා මතක් කරන්න පුළුවන් ඒ දහස් ගණනක් ඒදී Tamanට මේ දේ දුන්නහම මේ දේ දුන්නහම ප්‍රතිඵලයක් තියනද ප්‍රතිඵලයක් තියනවද කියලා හිතලා බලන්න. සමහර ඒවා දුන්නාම නම් වැඩක් නැහැ කියලා හිතේ. සමහර ඒවා දුන්නාම වැඩක් තියනද? දෙන දෙහි විපාකයක් තියනවා කියලා Tamanට තියෙන සම්මාදිට්ඨිය කොයිතරම් පැහැදිලිව නැත්තම් ප්‍රබලව Tamanට පිහිටලා තියනවද කියලා හොයාගන්න. ඊට පස්සේ මහා යාග ගැන හිතලා බලන්න. විශාල රෙදි පිළිදන් දීම එහෙම නැත්නම් පහන් පූජා කිරීම මල් පූජා කිරීම වගේ බොහෝ යාග හිතලා බලන්න. හිතලා බලන්න මේ හැම යාගයකම විශේෂ ඵල විපාකයක් Tamanට තේරෙනවද කියලා? එහෙමනම් Tamanට ඒ සම්මාදිට්ඨිය තියෙනවා. ඒක මදි නම් මට තව ටිකක් මිත්‍යා දෘෂ්ටිය තියෙනවා. මේක නැති කරන්න ඕනේ. මේක නැති කරන්න මම කොහොමද උත්සාහ කරන්නේ? මේක ගැන තව ටිකක් කරුණු හොයන්න ඕනේ. දන්න කෙනෙක්ගෙන් ගිහිල්ලා අහන්න ඕනේ. මෙන්න මේක තමයි වෑයම. සම්මා වායාම. මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය පිණිස වෑයම් කරනවා. නැත්තම් අත්ති මාතා කියන එක මට ඒ තරම්ම තේරෙන්නේ නැහැ. නැත්තම් අත්ති අයන් ලෝකෝ කියන එක මට තේරෙන්නේ නැහැ. ඒ තේරෙන්නේ නැත්තම් එකකින් ගැලවෙන්නේ කොහොමද කියලා උත්සාහ කරනවා. ඒක සම්මාදිට්ඨිය උපසම්පාදනය කරගන්න. රැස් කරගන්න. සම්මාදිට්ඨිය රැස් කර ගැනීමට කරන වෑයම සම්මා වායාම. මෙන්න මේ මොහොතේ මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය කරන වෙලාවේ සම්මාදිට්ඨිය රැස් කරන වෙලාවේ ඔහුට තියෙන්නේ සම්මා වායාම. ඔහු සිහියෙන් මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය කරනවා. ඔහු සිහියෙන් සම්මාදිට්ඨිය රැස් කර ගන්නවා. අන්න එවෙලට ඔහුට තියෙන්නේ සම්මා සති. මෙන්න මේ ආකාරයෙන් මෙන්න මේ තුන් දහම තයෝ ධම්මා සම්මාදිට්ඨින් අනුපරිදාවಂತಿ අනුපරිවත්තಂತಿ සියති දම් සම්මා දිට්ඨි සම්මා වායාම සම්මා සති සම්මා දිට්ඨියයි සම්මා වායාමයි සම්මා සතියයි කියන ධර්මතා තුන මේ සම්මා දිට්ඨියට පෙර ඉදීම් වශයෙන් උපනිශ්‍රය වෙනවා ඒ මොහොතේ ඉදීම් වශයෙන් උපනිශ්‍රය වෙනවා කියන හේතු වෙනවා කියන පූර්වජාත සහජාත කියන ප්‍රත්‍ය දෙකෙන් පූර්වජාත කියන්නේ පෙර ඉදීම් වශයෙන් පසුව ඉපදෙන දෙයට හේතු වෙනවා ප්‍රත්‍ය වෙනවා සහජාත කියලා කියන්නේ සමග ඉදීම් වශයෙන් ප්‍රත්‍ය වෙනවා මේ සම්මාදිට්ඨිය පූර්වංගමයි සියල්ලන්ටම. සම්මාදිට්ඨිය සම්මාදිට්ඨියට පවා සම්මා දිට්ඨි සම්මා වායාම සම්මා සති කියන තුන පෙර ඉදීම් වශයෙන් සහ එකට ඉදීම් වශයෙන් ප්‍රත්‍ය වෙනවා සම්මා දිට්ඨිය ඇතිවීමට. ඉන්පසු බුදුරජාන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනවා. තත්තර භික්කවේ සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති. මේ සම්මා දිට්ඨිය පූර්වංගමයි භික්ෂුනි. කෙසේද? මිච්ඡා සංකප්පං මිච්ඡා සංකප්පෝති පජානාති. මිත්‍යා සංකල්පය මිත්‍යා සංකල්පය ඉගෙන ගන්නවා. සම්මා සංකප්පං සම්මා සංකප්පෝති පජානාති. සම්මා සංකල්පය සම්මා සංකල්පය කියලා දැන ගන්නවා. මෙන්න මෙවිත ඔහුට සම්මා දිට්ඨිය තියෙනවා. සම්මා දිට්ඨිය තියෙන්න ඕනේ මිත්‍යා සංකල්පය මිත්‍යා සංකල්පය හැටියට දැනගන්නත් සම්මා සංකල්පය සම්මා සංකල්පය හැටියට දැනගන්නත්. මොකක්ද භික්ෂූනි මිත්‍යා සංකල්පය කියලා කියන්නේ? කාම සංකල්පය, ව්‍යාපාද සංකල්පය, විහිංසා සංකල්පය. කාම සංකල්ප කියන්නේ පංචකාමයේ පිළිබඳ සිතුවිලි. ව්‍යාපාද සංකල්පය කියලා කියන්නේ අනුන් නැසීම පිළිබඳ සිතුවිලි. විහිංසා සංකල්පය කියලා කියන්නේ අනුන්ට කරදර කිරීම පිළිබඳ ඒ සංකල්ප නැත්නම් සිතුවිලි. අයම් භික්කවේ මිත්‍යා සංකල්ප. මෙයයි භික්ෂූනි මිත්‍යා සංකල්ප. කුමක්ද භික්ෂුණී සම්මා සංකල්පය කියලා කියන්නේ. සම්මා සංකල්පයත් දෙවිධයයි කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. අත්ති භික්කවේ සම්මා සංකප්පෝ සාසවෝ පුඤ්ඤභාගියෝ උපදිවේ පක්ඛෝ. කෙලෙස් සහිත වූ පින් කොටසට අයත් වූ උපදීපාක සහිත වූ සම්මා සංකල්පයක් තියෙනවා. අත්ථි භික්කවේ සම්මා සංකප්පෝ අරියෝ අනාසවෝ ලෝකුත්තරෝ මග්ගංගෝ ආර්ය වූ කෙලෙස් රහිත වූ ලෝකෝත්තර වූ මාර්ගංග වූ සම්මා සංකල්පයකුත් තියෙනවා මොකක්ද භික්ෂූනි කෙලෙස් සහිත වූ පින් කොටසට අයත් වූ උපදීපාක සහිත සම්මා සංකල්පය නෙක්ඛම්ම සංකප්පෝ නෙක්ඛම්ම සංකප්පෝ අව්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ මොකක්ද මේ නෙක්ඛම්ම සංකල්ප කියලා කියන්නේ නෙක්ඛම්ම සංකල්පය කියලා කියන්නේ යම්කිසි පුද්ගලයෙක් හිතනවා නම් මම කාමයන්ගෙන් වෙන් වෙන්න ඕනේ. ඇස පිනවීමෙන් වෙන් වෙන්න ඕනේ. කන පිනවීමෙන්, නහය පිනවීමෙන්, දිව පිනවීමෙන් වෙන් වෙන්න ඕනේ. ටිකක් හරි අයින් වෙන්න ඕනේ. කය පිනවීමෙන් අයින් වෙන්න ඕනේ කියලා හිතනවා නම් අන්න ඔහුට නෙක්ඛම්ම සංකල්පයක් තියෙනවා. අන්න එතනදිත් පැහැදිලි වෙනවා යම්කිසි පුද්ගලෙක් ගිහි ගියට ඇරලා මහාන වුණොත් කොහොමද? නෙක්ඛම්ම සංකල්පය සහිතව ඒක වෙන්නේ. එතකොට එයත් කෙලෙස් සහිත පුණ්‍ය කොටසට අයත් උපදීපාක සහිත සංකල්පයක් කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ නෙක්ඛම්ම සංකල්පය කියලා කියන්නේ කාමයන්ගෙන් වෙන්වීම. ඒ නෙක්ඛම්ම සංකල්පේ කෙලවරකට එනකම් ඥානයන්ගෙන් අපි කියනවනම් මාර්ග සිතට එනකම්ම තියෙන සංකල්පය කෙලෙස් සහිත කොටසට තමයි අයත් මාර්ග සිතේ තියෙන සංකල්පය ආර්ය වූ කෙලෙස් රහිත වූ ලෝකෝත්තර වූ මාර්ගංගය කියලා කියලා තියෙනවා. මොකක්ද මේ කෙලෙස් රහිත වූ ආර්ය වූ ලෝකෝත්තර මාර්ගංග වූ සම්මා සංකල්පය කියලා කියන්නේ. මම එතන වැඩි පැහැදිලි කරේ නැහැ අව්‍යාපාද සංකල්පය, අවීංස සංකල්පය මම හිතුව දන්නවා කියලා. අව්‍යාපාද සංකල්පය කියලා කියන්නේ මම නිවන් දකින්න නම් සත්ත්ව ඝාතනයෙන් වෙන් වෙන්න ඕනි කියලා අදහස. සම්මාදි. මට හොඳක් වෙන්න නම් මට මේ දුකෙන් මිදෙන්න නම් හොඳක් බලාපොරොත්තු වෙන්න නම් මට සතුන් මැරීමෙන් එහෙම නැත්නම් ප්‍රාණීන්ගේ ජීවිතය තොර කිරීමෙන් වළකින්න ඕනි කියන සංකල්පයට තමයි අව්‍යාපාද සංකල්පය. අවිහිංසා සංකල්ප කියන්නේ මොකද්ද? අනුන්ට හිංසා කිරීමෙන්, කරදර කිරීමෙන් වළකින්න ඕන කියන එක. එතකොට මේ නෙක්ඛම්ම සංකල්ප නැත්නම් පංචකාමයෙන් වෙන්වීම, ප්‍රාණඝාතයෙන් වෙන්වීම, හිංසාවෙන් වෙන්වීම කියන තුන තමයි සම්මා සංකල්ප කියන එකේ පුණ්‍ය කොටසට අයත් කෙලෙස් සහිත වූ උපදීපාක සහිත කොටස. කුමක්ද ලෝකෝත්තර මාර්ගංග වූ ආර්ය වූ කෙලෙස් රහිත වූ කොටස යම් ආර්ය වූ සිතක කෙලෙස් රහිත සිතක ආර්ය මාර්ග වලින් සමන්විත වූ සිතක තර්කයක් තියෙනවා නම් තර්කයක් තර්කයක් කියනවා සැසඳීමක් තියෙනවා නැත්තම් විතර්කයක් තියෙනවා නම් නැවත අරමුණට පැමිණීමක් තියෙනවා විතර්කය කියන්නේ ඒක සංකල්පයක් තියෙනවා නම් මොකක් සංකල්ප කියන අප කියන අදහස නැත්නම් සංකල්ප සංකල්පයක් තියෙනවා අප්පනාවක් තියෙනවා ඒ කියන්නේ අරමුණට එකඟතාවක් ඇතුව අරමුණට එන්න පුළුවන් නම් අර්පණා කියන එකයි ව්‍යප්පනා කියන්නේ මනාකොට සිත පිහිටවන්න පුළුවන් අරමුණේ අර්පණා කියන්නේ සිත පිහිටුවීම මනාකොට සිත පිහිටුවීම තමයි ව්‍යප්පනා කියන්නේ චේතසෝ අබිනීරෝපණ කියලා කියන්නේ මොකද්ද? සිතට නගා ගැනීමක් තියෙනවා නේද? ඒ කියන්නේ මේවයි. දැන් අපි මේ සියුම් උදාහරණ ගොඩක් දෙන්නේ. සියුම් සියුම් වෙනස්කම් තියෙන. චේතසෝ අබිනීරෝපණා කියන එක කියන්නේ සිතට නගා ගැනීම කියන එකට උදාහරණ දීලා තියෙන්නේ. යම්කිසි කෙනෙක් මාලිගාවකට ඇවිල්ලා දොරකඩ නවතිනවද? එහෙම නැත්නම් ඇතුළටම ගමන් කරනවද? යම් කිසි පුද්ගලයෙක් ඒ තරම් වැදගත් නැත්නම් ඔහු දොරකඩ නවතිනවා. මාලිගාවට ආවා. ඒ යම් කිසි පුද්ගලයෙක් ඊටම වැදගත් නම් ඔහු මාලිගාවේ ඉහළම තැනට යනවා. අන්න ඒ වගේ යම් කිසි සංකල්පයක්, තර්කයක්, විතර්කයක් එහෙම නැත්නම් අරමුණට ගැනීමක් නැත්නම් අරමුණෙහි සිට පිහිටුවීමක් තියෙනවා නම් ඒ ඊටාම් වැදගත් කොට ඊටාම් ඉහළින් සිතට නගා ගැනීම තමයි මේ චේතසෝ අභිනීරෝපණ කියලා කියලා තියෙනවා. සිතට නගා ගැනීම කියලා තමයි සිංහල තේරුම. එහි උදාහරණ කතාවෙන් හිතාගන්න ඒ අරමුණට තමන්ගේ හිත තුළ දෙන්න ඕනේ ඊඩක මොකද්ද කියලා. ඒ කියන්නේ මාලිගාවේ එළියේ නවතින කෙනාද එහෙම නැත්නම් ඇතුළට යන කෙනාද? හිත හිත එළියෙන් නවත්ත ගන්නවද? එහෙනම් හිතටම මුළු හිතම පිරෙන්න ඒ අරමුණට ඉඩ දෙනවද? එහෙමත් නැත්නම් වචී සංස්කාරයක් තියෙනවනම් ඇයි මේ වචී සංස්කාර කියන්නේ? කොහොමද මේක සංකල්පයක් එක්ක හවුලේ? වචී සංස්කාර කියලා කියන්නේ වචන සංස්කරණය කරනවට, වචන හදනවට. කොහොමද අපි වචන හදන්නේ? කලින් හිතලා නෑ නේද? වචන හදන්නේ තමන්ට තියෙන හැඟීමයි තමන්ගේ සංකල්පනාවයි යම්කිසි ආකාරයකට මුසු කරලා තමයි වචන අපි ගලපන්නේ. ඒ ගැළපීමේ දක්ෂතාවය අනුව හිතේ තියෙන දේම කියන්න පුළුවන් වෙනවා. අන්න ඒකට කියන වචී සංස්කාර නැත්තම් වචන සංස්කරණය කිරීම. මේ තර්ක විතර්ක සංකප්ප අප්පනා ව්‍යප්පනා චේතසෝ අබිනිරෝපනා වචී සංඛාරෝ යනුවෙන් මේ වචන වලින් හඳුන්වන්නේ සම්මා සංකල්පය. මාර්ගංගයක් වූ සම්මා සංකල්ප. ඒක ගැඹුරුයි. මොකද මේ කෙලවර ගැන කතා කරන්නේ. කතා කරන්නේ මේ මාර්ගසිත ගැන. බුද්ධ ධර්මයේ තියෙන සියලුම දේවල් මෙතෙන්ට එක්කහුව වෙනවා. ඉතින් තව ගොඩක් පැහැදිලි කරන්න ගියොත් එහෙම තරම් පැහැදිලි කරන්න තරම් දේවල් තියෙනවා. මේ හැම වචනයක්ම වෙන වෙනම පැහැදිලි කරන්න ඕනේ කියලා මට හිතෙනවා. මහා චත්තාරිසක සූත්‍රය කියලා කියන්නේ බුද්ධ ධර්මයේ තියෙන ගැඹුරුම සූත්‍රයක්. ඒ මොකද කතා කරන්නේ ආර්ය වූ අනාශ්‍රව වූ සිත් ගැන. ඉතින් එහෙම සිත් පහළ වෙන එක අමාරුවට කොච්චර අමාරුද කියලා හිතනවා නම් අපිට සිත ගැන තේරුම් ගන්නත් අමාරුයි. කලින් අපි කතා කරපු විදිහට සම්මා වාචා කියලා කියන්නේ වචන සංස්කරණය පිළිබඳ විදියක්. සම්මා කම්මන්ත කියලා කියන්නේ මේ ප්‍රාණඝාතයෙන් වෙන්වීම හොරකමින් වෙන්වීම කාමීත්‍යචාරයෙන් වෙන්වීම. එතකොට එක සිතක කොහොමද මේ වචන පිළිබඳ සිල්පද හතරකුයි. කාය පිළිබඳ සිල්පද තුනකුයි. අන්‍ය වූ තව මාර්ගංග හයකුයි එක්කහු වෙලා එකසිතක පහලෙන්නේ කොහොමද කියලා පෘථග්ජන හිතගෙන හිතන්න අමාරුයි මම හිතන විදිහට. තේරුම් ගන්න තමයි. අපි අනුමාන වශයෙන් තමයි තේරුම් ගන්නේ. මේක අත්විඳලම තමයි ඉතින් තේරුම් ගන්න වෙන්නේ. ඉතින් මූල හදාගත්තොත් මුදු ලෙස මාර්ගය වැඩෙනවා කියලා තියෙනවා. මේ ශාසනයට ආපු කෙනාට හිතන්න බැහැලු තමන් කොහොමද යන්නේ කියලා. මම මේ මේ ටික කරලා තමයි නිවන් දකින්න කියලා හිතන්න බෑ. ඒක තීරණය කරන්නේ ධර්මය. බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ අනුව තමන් ක්‍රියා කරන්න තමන්ගේ හිතේ තිබ්බ ඔක්කොම ටික අතාරින්න මම මේ දවස් වලට මේක කරනවා මේ දවස් වලට මේක කරනවා මේ දවස් වලට මේක කරලා ඊට පස්සේ හිත දියුණු කරනවා කියලා හිතන් ඉන්න එක නෙමෙයි ධර්මය කියවලා ඒ ඒ සූත්‍රවල බුදුරජාන් වහන්සේ ඒ පුද්ගලයාට කියලා තියෙන ක්‍රමවේදයන් බලලා ඒ ක්‍රමවේදයන් අනුව හික්මෙන්නේ සූදානම් වුණා මොදුල ලෙස වැඩෙනවා සාසනය. කාදරයක් නැතුව මොදුල ලෙස වැඩනවා කියන්නේ ඒකයි. අපි කියන්නේ දැන් මරණීය දුක කියන්නේ බොහොම දුකක් නේ. ඒත් කියන මෛත්‍රීසිත වැඩුවොත් කරුණාසිත වැඩුවොත් වේදනාවක් නැතුව මැරෙනවා කියන. නිදාගෙන නැගිට්ටා වගේ. ඉතින් ඒ වගේ විශේෂානිසංශ විශේෂ දේවල් වල තියෙනවා. ඒ වගේ මේ සද්ධාව කියන එකෙත් විශේෂානිසංශයක් තියෙනවා. මෘදු ලෙසයි වැඩෙන්නේ. කරදර කරන්නේ අපිට. අපිට තර්ක විතර්ක කරගෙන ඔළුව පටලවගෙන වෙහෙසෙන්න ඕනේ නැහැ. සද්ධාව තියෙන කෙනාට. මෘදු ලෙස ඒ ක්‍රමානුකූල වැඩිවීමක් තියෙනවා. එහිදී Tamanටම ආපස්සට හැරිලා බැලුවම සතුට හිතෙනවා. Taman මේ දුර ආව දෙවුනෙත් නැහැ කියලා. මේ කාලය තුළත මම මේ දේවල් කරා. මගේ දියුණුවක් තියෙනවා. මම කලින් කරපු දේවල් නෙමෙයි දැන් කරන්නේ. කලින් තිබ්බ කෙලෙස් ඒ විදිහටම තියෙනවා කියලා තමන් බලලා ඒව අඩු නම් තමන් සතුට වෙන්න පුළුවන්. මේ වාචී සංස්කාර කියන තනි වචනටත් ගොඩක් හිතන්නවා. තමන් කොහොමද වචන උපදවන්නේ කියන්නේ. ප්‍රථම ධානයෙන් උඩට වාචී සංස්කාරයක් නැහැ. කියන්නේ ඇයි කියලා හිතන්නවා. එතනින් එහාට වචන වලින් වචන වලට හරවන්න බෑ ඒ තියෙන සියුම් දැනීම. පචී සංස්කාරය නැති වෙනවා දැන් දෙවන දානිය. මේ මොකද දැනීම සියුම් වැඩි. දැනීම සියුම් වැඩි. වචී සංස්කාරය රළු වැඩි. වචනේ රළුයි. අපි කියන්නේ මෙතන තියෙන pāli වචනෙට සිංහල තේරුම දුන්නාම සිංහල තේරුම රළු වැඩි සමාන නැහැ. අන්නේ වගේ. තියෙන හැඟීමට වචනේ සමාන වෙන්නේ නැති වෙනවා සාමාන්‍ය ව්‍යවහාර භාෂාවේ තියෙන වචන අදාළ වෙන්නේ නැති අවස්ථාවල් එන්න පටන් ගන්නවා. ඒක ඕනෑම භාවනා ක්‍රමයකින් ඇති වෙන තත්ත්වයක්. මෙන්න මේ ආකාරයට යම්කිසි පුද්ගලෙක් මිච්ඡා සංකල්පය ප්‍රහාණය කරන්න වෑයම් කරනවා. මොනවද මිත්‍යා සංකල්පය? කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංස සංකල්ප. තමන්ට කාම සංකල්පයක් ආවහම ඔහු වෑයම් කරනවා. මේන් මිදෙන්නේ කොහොමද? ඔහු වෑයම් කරනවා. වෑයම් කරන්නේ නැත්නම් ඔහු ඒ කාමයන්හි ගිලිනවා. ඊට පස්සේ තමන්ට ව්‍යාපාද සංකල්පයක් ආවහම තමන් හිතනවා කොහොමද තමන් මේ ව්‍යාපාද සංකල්පයෙන් මිදෙන්නේ සමහර හිතනවා මේ අපි සත්තු නම් මරන්නේ ඒ වුණාට මේ උතුරේ යුද්ධ කරනකොට නම් බොහෝ සතුටක් දැනෙනවා. ඉතින් මේ මොන සංකල්පයද? ඒකත් ව්‍යාපාර සංකල්පයක්ම තමයි. වෙන සංකල්පයක් නෙමෙයි. ඒකට ඉඩ දීලා ඉන්නවනම් මාර්ගය වැඩෙන්නේ නැහැ. මේ මිත්‍යා සංකල්පය ප්‍රහාණය කරන්න මම මොනවද හිතන්න ඕන කියලා කෙනෙක් හිතනවනම් අන්න ඒ වෙලාවට ඔහුට සම්මා වායාම සම්මා වායා. එහෙම නැත්නම් Tamanට හිතෙනවා තව කෙනෙකුට විහිළුවක් කරන්න. පොඩි වෙලාවකට එහෙම නැත්නම් ඊටාම් සුළු වෙලාවකට ඔහු අපහසුවකට පත් කරන්න හිතෙනවා. හරි සුළු වැරද්දක් වගේ නේද? ඒකත් විහිංසාවක්ම තමයි. Tamanට හිතෙනවා නම් මේ විහිළු කරන එකෙන් කොහොමද බේරෙන්නේ? සමහර නම් විහිළු කරන්න කියලා බොරුත් කියා ගන්නවා. සාමාන්‍යයෙන් බොරු කියන්නේ නැහැ. ඒ වගේ Tamanට කාට හරි කරදර ගන්න හිතුනහම කෙනෙකුට ගහන්න හිතෙනවා නම් පොඩි තට්ටුවක් දාන්න හිතෙනවා නම් තමන් කල්පනා කරලා බලන්න මොන සංකල්පයද මේ? හිංස සංකල්පේ නම් ඒ මිදෙන්නේ කොහොමද කියලා හොයනවනම් තමන්ට හොයාගන්න බැයි නම් දන්න කෙනකින් ගිහිල්ලා අහනවනම් අන්න සම්මා වායාම. ඔහු ඒ වෑයම කරලා සිහියෙන් සම්මා සංකල්පය හොයන්න උත්සාහ කරනවා නම් ඔන්න සම්මා වායාම. ඔහු සිහියෙන් මිච්ඡා සංකල්පය අයින් කරනවා නම් සම්මා සති සම්මා සංකල්පය උපසම්පාදනය කරගෙන රැස් කරගන්න ඉන්නවා නම් අන්න ඒ වෙලට ඔහුට සම්මා සතිය තියෙනවා. මෙන්න මේ ආකාරයට මේ තුන් දහම පූර්ේජාත සහජාත කියන ප්‍රත්‍ය දෙකේ ඉන්නේ. කියන්නේ පෙර ඉදීම් වශයෙන් සහ එකට ඉදීම් වශයෙන් මේ සම්මා සංකල්පයට හේතු වෙනවා මොන තුන්ද හැමද සම්මා සමාධිට්ඨි සම්මා වායාම සම්මා සති කියන තුන මේ සියල්ලන්ටම හැබැයි සම්මා දිට්ඨිය පූර්වංගම නැවතත් භික්ෂුනි මෙහිදී සම්මා දිට්ඨිය පූර්වංගම වෙනවා කොහොමද මිත්‍යා වාචා මිත්‍යා වාචා යනුවෙන් දැනගන්න මිත්‍යා වචනේ මිත්‍යා වචනේ කියලා දැනගන්න සම්මා වචනය සම්මා වචනය යනුවෙන් දැනගන්න අන්න එවිට ඔහුට සම්මා දිට්ඨිය තියෙනවා. සම්මා දිට්ඨිය. මොකක්ද භික්ෂූනි මිත්‍යා වචනය කියලා කියන්නේ? මුසාවාදය. පිසුනා වාචය. නමු කේලම් කීම. පරුසා වාචය. පරුස වචන කීම. සම්පප්පලාපය. මේ වචනෙන් කරන අකුසල් හතර. මොකක්ද භික්ෂූනි සම්මා වාචා කියන්නේ? සම්මා වාචා කියන එකත් දෙවිධයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කෙලෙස් සහිත වූ පුණ්‍ය භාගී පුණ්‍ය පක්ෂයේහි වූ උපදීපාක සහිත වූ මේ සම්මා වචනයක් තියෙනවා. ඒ මොකක්ද? මුසාවාදයෙන් වැළකීම. ඒලම් කීමෙන් වැළකීම. පරුසා වචනෙන් වැළකීම. සම්ප්‍රප්පලාපයෙන් වැළකීම. මොකක්ද භික්ෂූනි? ආර්ය වූ කෙලෙස් රහිත වූ ලෝකෝත්තර වූ මාර්ගංග වූ සම්මා වචනය කියන්නේ. යම් ආර්ය සිතක කෙලෙස් රහිත සිතක මාර්ගංග සහිත සිතක වචනෙන් කරන දුස්චරිත හතරෙන් පළමුවෙන්ම ආරති කියලා කියන්නේ නොඇලීමක් විරති කියලා කියන්නේ වෙන්වීමක් පටිවිරති කියලා කියන්නේ ඊටා දුරින් දුරු වීමක් දැන් ඒ දෙකේ වෙනසක් තේරෙන්නේ දැන් සාමාන්‍යයෙන් යම් කිසි දෙයකින් මේ ළඟම තියෙන දෙයින් වෙන් වෙනවා කියලා කියන්නේ ඒ දේ වෙන් වෙලත් ළඟම තියෙන්න පුළුවන් නමුත් දුරු වෙනවා කියන්නේ ඊට වඩා වෙනස් අදහසක්. ආරති කියන්නේ නොයල්මක්. විරති වෙන්වීමක්. පටිවිරති දුරුවීමක්. වේරමණී සම්පූර්ණයෙන්ම වැළකීම. තියෙනවා නේද? ආර්ය වූ සිතක කෙලෙස් සහිත සිතක වචනය පිළිබඳ දුෂ්චරිත හතරෙන් හතර පිළිබඳ නොඇලීමක් වෙන්වීමක් දුර්වීමක් සම්පූර්ණයෙන්ම වැළකීමක් තියෙනවා නම් එයයි භික්ෂූනි ආර්ය වූ කෙලෙස් රහිත වූ මාර්ගංග වූ සම්මා වාචා මේ ආකාරයට තමන්ට තිබෙන්නා වූ මිත්‍යා වචනය තමන් දන්නවනම් තමන් තාම බොරු කියනවද බොරු කියන එක නවත්ත ගන්නේ කොහොමද තමන් තාම කේලම් කියනවාද? කේලම් කියන එකෙන් නවතින්නේ කොහොමද? තමන් පරුසෝචන කියනවාද? පරුසෝචන කියන එකෙන් නවතින්නේ කොහොමද? තමන් සම්ප්‍රප්පලාප කියනවා නම් සම්ප්‍රප්පලාප කියන එක නවත්තගන්නේ කොහොමද කියලා උත්සාහයක් කරනවා නම් සම්මා වායාම ඒ වෙලාවට. ඒ සම්මා වචනය රැස් කරන්න ඔහු උත්සාහ කරනවා නම් අන්න ඒ වෙලාවට තෝරී තියෙන සම්මා වායාම. සිහියෙන් මිත්‍යා වචනේ නවත්තන ඔහුට සම්මා සති සිහියෙන් සම්මා වචනේ උපසම්පාදනය කරගෙන ඉන්න ඔහුට රැස් කරන්නා වූ ඔහුට සම්මා සතිය පිහිටනවා. මෙන්න මේ ආකාරයට මේ තුන් දහම පූර්වේ ජාතක සහජාතක පෙරේපදීන් වශයෙන් සහ සමගේපදීන් වශයෙන් මේ සම්මා වචනයට හේතුපත් වෙනවා. මෙහිදී භික්ෂූනි සම්මාදිට්ඨිය පූර්වංගම වෙනවා. කෙසේද? මිත්‍යා කර්මාන්තය මිත්‍යා කර්මාන්තය අනුව දැනගන්න. සම්මා කර්මාන්තය සම්මා කර්මාන්තය වශයෙන් දැනගන්නවා. මිච්ඡා කර්මාන්තය කියන්නේ මොකද්ද? පාණාති පාතය. අදින්නා දානේ කාමේසු මිත්‍යාචාරය. මෙයයි මිත්‍යා කර්මාන්තය. සම්මා කර්මාන්තය දෙවිදියයි. කෙලෙස් සහිත වූ පුණ්‍ය පක්ෂයේහි වූ උපදීපාක සහිත වූ සම්මා කර්මාන්තය. ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් වෙන්වීම හොරකමෙන් වෙන්වීම සහ කාමීත්‍යාචාරයෙන් වෙන්වීම. මේ සම්මා කර්මාන්තය දෙවිදියයි. මේ කෙලෙස් සහිත පැත්ත. කෙලෙස් රහිත පැත්ත කියනවා නම් ආර්ය වූ අනාශ්‍ර වූ ලෝකෝත්තර වූ මාර්ගංගේ. කියන්නේ මොකද්ද? යම් කයින් කරන කර්මාන්ත තුනෙන් වෙන්වීමක්. ඒ කියන්නේ ප්‍රාණඝාතය, හොරකම සහ කාමීත්‍යාචාරය කියන ඒ තුන පිළිබඳ ආරතියක් නොයල්මක් විරති පටිවිරති වේරමණි කියලා කියන්නේ වෙන්වීමක් දුරවීමක් සම්පූර්ණයෙන්ම වැළක්මක් තියෙනවා නම් යම් ආර්ය වූ කෙලෙස් රහිත වූ සිතක මෙන්න මේක තමයි ලෝකෝත්තර සම්මා කර්මාන්තය කියන්නේ. මෙහිද සම්මා කර්මාන්තය රැස් කිරීමටත් මිත්‍යා කර්මාන්තයෙන් වෙන්වීමටත් කරන වෑයම සම්මා වායාම වෙනවා. සිහියෙන් මිත්‍යා කර්මාන්තයෙන් වෙන්වීම සම්මා කර්මාන්තයේ යෙදීම සම්මා සති වෙනවා. මෙන්න මේ ආකාරයට මේ සම්මා දිට්ඨි සම්මා වායාම සම්මා සති කියන තුන් දහම පෙර ඉදීම් වශයෙන් සහ සමග ඉදීම් වශයෙන් මේ සම්මා කර්මාන්තයට හේතු වෙනවා ප්‍රත්‍ය වෙනවා. නැවත සම්මා ආජීවය සඳහා සම්මාදිට්ඨිය පූර්වංගම වෙනවා. මිත්‍යාජීව මිත්‍යාජීව වශයෙන් උත් සමාජීව සමාජීව වශයෙන් උත් දැනගන්න සමාධිත්‍ය. අන්නේ දැනගන්න වෙලාවට උඩ තියෙන සමාධිත්‍ය. මිත්‍යාජීවය කියන්නේ මොකද්ද කියනවනම් චුන්ගේ වශයෙන් දේශනා කළා කියන්නේ. කියන්ගේ වශයෙන් කියනවනම් වචනයෙන් කරන ක්‍රියාවන් හතර සහ ඉහත සඳහන් කරපු කයෙන් කරන ක්‍රියාවන් තුන ආජීවයේ පිනිස නොකිරීම තමයි සම්මාජීව කියලා. මෙහි පැවිද්දන්ගේ වශයෙන් මිත්‍යා ජීවය දේශනා කරලා තියෙන්නේ. කුහනා. කුහනා කියලා කියන්නේ ත්‍රිවිධ කුහනා. පළවෙනි කුහනාව තමයි ඉරියාපත සංනිශ්චිත කුහනා. ක්‍රියාව සංනිශ්චිත කුහනාව කියලා කියන්නේ සිල්වතෙක් වගේ ගොඩක් පේන්නේ. සිල්වතෙක් නොවේ. ඉන්ද්‍රිය සංවරය තියනා වගේ පේන්නේ ඉන්නවා. ඉන්ද්‍රිය සංවරය නැතුව. ප්‍රත්‍යපරිසේදන කුහනාව. මොකද්ද? යම් කිසි දෙයක් දුන්නාම ප්‍රතික්ෂේප කරනවා. ඒ දෙයට කැමැත්තෙන් ඒත් ප්‍රතික්ෂේප කරනවා ඊට වඩා දෙයක් බලාපොරොත්තු. ඒ වගේ විසුද්ධි මාර්ගයේ මේ පිළිබඳව මම හිතන්නේ අපි දීර්ඝව සාකච්ඡා කළා. මොකද කුහනා නම් තුනයි තියෙන අනික් ඒවා බොහෝ ගණනක් තියෙනවා. ඊට පොඩි වෙනස් වීම් සහිතව ඒ වගේ සාමන්ත ජප්පන කුහනාව කියලා තියෙනවා තව. ඒ කියන්නේ සමන්ත මාර්ගඵල තියෙනවා වගේ පේන ඉරියව් පවත්වන ක්‍රමය. ලපනා කියලා කියන්නේ වචනේ ප්‍රකාශ කරනවා. මොන හරි Tamanට දේවල් ලබා ගන්න. නේමිත්තකතා කියලා කියන්නේ නිමිති පෙන්නනවා. Tamanට ඕන දේ ලබා ගන්න. නිප්පේසිකතා කියලා කියන්නේ Tamanට මොන හරි නොදුන්නාම බනිනවා. මේ මිනිස්සු සලකන්නවත් දන්නේ නැහැ කියලා. ඒ වගේ නොඑක් බනින ක්‍රම තියෙනවා. ලාභේන ලාභං නිජිකින්සලතා කියලා කියන්නේ කෙනෙක්ගෙන් හම්බෙන ලාභය තව කෙනෙකුට ගිහින් දෙනවා. දුන්නාම ඔහුට නැවත එනකොට ඊට වඩා කුඩා දෙයක් ගේන්න බැරි ඒ හම්බෙන දේ තව කෙනෙකුට දෙනවා. මෙහෙම එක ගේකින් හම්බෙන දේ තව ගේකට දීලා ඒකෙන් හම්බුනේ තව එකකට දීලා ඒ පුද්ගලයන්ට හිස් අතින් Taman ළඟට එන්න බැරි කරනවා. ඒ ලාභයෙන් ලාභය සෙවීම කියලා වෙනම ක්‍රමයක් තියෙනවා. මේ දේවල් තමයි මිත්‍යා ආජීවයට භික්ෂුවගේ වශයෙන් දේශනා කරලා තියෙන්නේ. සම්මා ජීවය කියන්නේ මොකද්ද? සම්මා ජීව දෙවිදියයි. කෙලෙස් සහිත වූ පුණ්‍ය පක්ෂෙහි ඇත්තා වූ උපදීපාක සහිත සම්මා ආජීවයක් තියෙනවා. කෙලෙස් රහිත වූ ආර්ය වූ ලෝකෝත්තර මාර්ගංග වූ සම්මා ජීවිතයක් තියෙනවා මොකක්ද කෙලෙස් සහිත වූ පුණ්‍යපක්ෂයේහි වූ උපදීපාක සහිත සම්මා ජීවි කියලා භික්ෂුවක වශයෙන් දේශනා කරලා තියෙන්නේ ඉහත සඳහන් මිත්‍යා ජීවෙන් වෙන්වි වාසය කිරීම බොහෝනා ලපනා නේමිත්තකතා නිප්පේසිකතා ලාභේන ලාභං නිජිකින්සනතා කියන ක්‍රම වලින් වෙන් වෙලා ආජීවය පැවැත්වීම ජීවිකාව කිරීම ජීවිකාව කියන්නේ Tamanට අවශ්‍ය චීවර පින්න පාත සේනාසන ගිලානප්‍රත්‍ය බේසජ්‍ය පරික්කාර කියන දේවල් ලබා ගැනීම මේ දේවල් වලින් මෙන් විලා කරන්නේ ආර්ය වූ අනාශ්‍රව වූ කෙලෙස් රහිත වූ ලෝකෝත්තර වූ මාර්ගංග වූ මිත්‍යා ජීවය මොකද්ද කියනවනම් යම් ආර්ය වූ සිතක අනාශ්‍රව වූ සිතක කෙලෙස් රහිත වූ සිතක මේ මිත්‍යා ජීවය පිළිබඳ නොයල්මක් තියෙනවා නම් වෙන්වීමක් තියෙනවා නම් දුරවීමක් තියෙනවා නම් විශේෂයෙන් වැළකීමක් තියෙනවා නම් අන්න එයයි ආර්ය වූ ලෝකෝත්තර වූ මාර්ගංග වූ සම්මා ජීවය කියලා කියන්නේ. මෙය ගිහියෙක්ට වශයෙන් කියනවා නම් තමන්ගේ ජීවිකා පිණිස ප්‍රාණඝාතය නොකිරීම, හොරකම නොකිරීම, කාමීත්‍යාචාරය නොකිරීම බොරු නොකී. හේලම් නොකී. පරස වචන නොකී. හිස් වචන නොකී. කියන ක්‍රියාවන් හතෙන් වැළකීලා ජීවිතාව පවත්වනවා නම් ඒ ජීවිතේ හොඳයි. සම්මා ජීවිතයට වැටෙනවා. මෙන්න මේ ආකාරයට ඔහු මිත්‍යා ජීවයෙන් වෙන් වෙන්න උත්සාහ කරනවා. අන්න ඒ වෙලාවට ඔහුට සම්මා වායාම සම්මා ජීවයෙන් ජීවත් වෙන්න උත්සාහ කරනවා. අන්න ඒ වෙලාවට ඔහුට තියෙන සම්මා වායාම. ඒ යහපත් වූ වෑයම සිහියෙන් ඔහු මේ මිත්‍යා ජීවෙන් වෙන් වෙනවා කියලා හිතලා සිහියෙන් වෙන් වෙන වෙලාවට ඔහුට සම්මා සති තියෙනවා. මේ සම්මා ජීවය මේ සම්මා ජීවෙන් තමයි ජීවත් වෙන්න ඕනේ කියලා හිතන වෙලාවට ඔහු සිහියෙන් ඒ දේ කරනකොට සම්මා සතිය පිටනවා. මෙන්න මේ ආකාරයට මේ තුන් දහම් පෙර ඉදීම් සහ සමග ඉදීම් වශයෙන් හේතු වෙනවා ප්‍රත්‍ය වෙනවා සම්මා ජීවයට. මොනවද මේ තුන් දහම? සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති කියන තුන. මෙන්න මේ ආකාරයට භික්ෂූනි සම්මා දිට්ඨිය සියල්ලන්ටම පූර්වංගමයි. කෙසේද භික්ෂූනි සම්මා දිට්ඨිය පූර්වංගම වෙන්නේ? සම්මා දිට්ඨිය සහිත පුද්ගලයාට තමයි භික්ෂූනි සම්මා සංකල්පය පිහිටන්නේ. සම්මා දිට්ඨිය නැති පුද්ගලයෙකුට සම්මා සංකල්පයක් පිහිටනවා කියලා එකක් නැහැ. මෙන්න මේ ආකාරයට සම්මා සංකල්පය පිහිටපු පුද්ගලයාට තමයි සම්මා වචනය පිහිටන්නේ. කොහොමද එහෙම වෙන්නේ? සම්මා සංකල්පය. අපි ගමු සංහා සංකල්පය මොකද්ද කියලා? නෙක්ඛම්ම සංකප්ප. යම් කිසි පුද්ගලයෙක් දැඩි ලෙස පංචකාමයන්ගේ ඇලිලා ඉන්නවද? ඔහුට මේ අකුසල් වලින් මිදෙන්න අමාරුයි. ඒ නිසා නෙක්ඛම්ම සංකල්පය මේ හැමදේටම උදව් වෙනවා. නෙක්ඛම්ම සංකල්පයේ ප්‍රමාණයක්වත් නැත්තම් ඉතුරු දේවල් නම් කරන්න හම්බෙන්නේ. ඒ නෙක්ඛම්ම සංකල්පයේ තියෙන හින්දා තමයි අපිට සම්ප්‍රප්පලාප කෙනකින් වෙන් වෙන්න වෙන්නේ. නෙක්ඛම්ම සංකල්පය වැඩිලා නැහැ. Tamanට සම්ප්‍රප්පලාප කියන සිද්ධ වෙලා තියෙනවා. ඒත් Tamanට නෙක්ඛම්ම සංකල්පය කොයිතරම් තියෙනවද කියලා හොයාගන්න පුළුවන් කෙනෙකුට හිස් වචන කියන්න හිතෙනවා නේද? නෙක්කම් සංකල්පය කොයිතරම් වැඩිලා තියෙනවද කියලා හිතාගත්ත හැකි මුලින්ම තමන්ට තාම බොරු කියන්න හිතෙනවා. මේ බුදුරජාන් වහන්සේ පිළිවෙලක් ඇතුව තම දේශනා කළා තියෙනවා. මුසාවාද, විසුනා වාචා, පරුසා වාචා සම්ප්‍රප්පලා. මම සියලුම පුද්ගලයන් ගැන නම් දන්නේ නැහැ. සාමාන්‍යයෙන් මම දන්න පුද්ගලයෝ ගැන හිතනවනම් මුලින්ම පංචශීලයට ඇවිල්ලා මුසාවාදයෙන් නම් නවතින. බොහොම උත්සාහයෙන්. ඉතින් නෙක්කම් සංකල්පයේ ප්‍රමාණයක් තියෙනවා. ඒක තමයි නිවන් දකින්න ඕනේ කියලා හිතවිල්ලක් තියෙන. නිවන් දකින්න ඕන සිතුවිල්ලනේ මේ සංකල්පය කියලා කියන්නේ. නෙක්කම සංකල්පය. මේ කාමයන්ගෙන් වෙන් වෙන්න ඕන. නිවන් දකින්න ඕන. අව්‍යාපාද සංකල්පය තියෙන අප්‍රමාණය. ඒකින්ද පානඝාතය නවතින. මේ විදිහ බොරු කියන එක නවතිනවා. කේලම් කියන එකත් බොහෝ සෙයින් නවතිනවා. අනුන්ට අනර්ථකාරී කේලම් කියන එක නවත්තනවා ඒ පුද්ගලයා. නමුත් පරසවචන කියන එක නවත්තනවා. ඇයි ඒ? අවීංස සංකල්පය තාම වැඩිලා මදි නම් ඔහුට ඔහු පරස වචන තාමත් කියන්නේ. මොකද කෙනෙක්ව වෙහෙසටපත් කිරීම නැත්නම් හිංසාවටපත් කිරීම. ඔහු නවත්තලා නැහැ. ඔහුට ඒ පිළිබඳ සංකල්පය වැඩිලා නැහැ. ඒ හින්දා පරස වචනයක් කියන්න හිතෙනවා. මෙන්න මේ ආකාරයේ සම්මා සංකල්පය දියුණු වෙන මට්ටමට තමයි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන තුන දියුණු වෙන්නේ. එතකොට අපි හිතන් හිටියට අපේ ප්‍රමාණයක් තියනවා කියලා දුර්වල තැන හිතලා බලන්න ඒකට හේතුව තියෙන්නේ මුල. ඒතර සම්මා සංකල්පය වැඩිලා නැත්තම් ඒකට හේතුවක් තව තියෙනවා සම්මා දිට්ඨිය වැඩිලා නැහැ. ඒ සංකල්පය දිනු වෙන තරම්. මෙන්න මේ ආකාරයට සම්මා දිට්ඨිය නිසා සම්මා සංකල්පය. සම්මා දිට්ඨිය තියෙන පුද්ගලයාට තමයි සංකල්ප එනවා කියන්නේ. සංකල්පය තියෙන පුද්ගලයාට තමයි සම්මා වාචා එනවා කියන්නේ. සම්මා වාචා තියෙන පුද්ගලයාට තමයි සම්මා කම්මන්ත එනවා කියන්නේ. පුළුවන් වෙනවා කියන්නේ. සම්මා කම්මන්තය පුළුවන් පුද්ගලයාට තමයි සම්මා ආජීවය පුළුවන් වෙන්නේ. සම්මා ආජීවය කරන්නත් ඉතින් සෑහෙන වෑයමක් ඕනේ. මේ විදිහට විතරයි මම ජීවත් වෙන්නේ කියලා හිතාගන්න. සෑහෙන දෙයක් අතාරින්න ඕනේ. සෑහෙන සංකල්ප, නෙක්කම් සංකල්ප සෑහෙන වැඩිලා තියෙන්න ඕනේ සම්මා ආජීවයට එක් වැඩෙන්න. සෑහෙන වෑයමක් උඩ තියෙනවා. නමුත් සම්මා ආජීවය පුරුදුනට පස්සේ තමයි උහුට යහපත් වූ වෑයම තවදුරටත් වැඩෙන්නේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ සම්මා ආජීවයේ තියෙන පුද්ගලයාට තමයි තන් සම්මා වායාම කියන එක ඇති වෙන්නේ. සම්මා වායාම කියන එක තියෙන පුද්ගලයාට තමයි සම්මා සතිය නැත්නම් යහපත් වූ සිහිය ඇති වෙන්නේ. ඒ යහපත් වූ සිහිය තියෙන පුද්ගලයාට තමයි සම්මා සමාධිය ඇති වෙන්නේ. ඒ සම්මා සමාධිය ඇති වෙච්ච පුද්ගලයාට තමයි සම්මා ඥානය ඇති. ඒ සමාධිය උඩ පිටලා මේ සීල සමාධි ප්‍රඥා කියන තුන එන්නේ මේ විදිහට තමයි. සමහර කියනවා නෑ මේක ප්‍රඥා සීල සමාධි කියලා. ඒ මොකද නවවැනි දසවැනි අංග දන්නේ නැති නිසා එහෙම කියන්නේ. ආරෂ්ඨාංග මාර්ගය විතරක් අරගෙන කියනවා නෑ මේක ප්‍රඥා මූල තියෙන මොකද සම්මා දිට්ඨිය සංකල්පය අපි යොදන්නේ සම්මා දිට්ඨිය සංකල්පය ප්‍රඥාවට. සීලයට තමයි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව තුන යොදන්නේ. සමාධියට තමයි සම්මා වායාම සම්මා සති සමාධි සම්මා සති සම්මා සමාධි තුන යොදන්නේ. ඉතින් සමහර කියනවා මේ සීල සමාධි ප්‍රඥා කියලා බුදුහාමුදුරුව වරද්දලා කියලා තියෙන්නේ. මේක ප්‍රඥා සීල සමාධි කියලා. එහෙම දෙයක් නැහැ. මේකේ සීල සමාධි ප්‍රඥා තමයි තියෙන්නේ. ඒක තමයි බුදුහාමුදුරුව කියලා තියෙන්නේ. මහා පරිණුරණ සූත්‍රයේ තැන් බොහෝ ගණනකදී කියලා තියෙනවා ඊටා හොඳ සීලයක පිහිටියාම තමයි හොඳ සමාධියක් ලැබෙන්නේ. ඊටා හොඳ සමාධියක පිහිටන පුද්ගලයාට තමයි හොඳ ප්‍රඥාව ලැබෙන්නේ කියලා. මේ ඒ විස්තර කතාව. සම්මා දිට්ඨිය තියෙන පුද්ගලයාට සම්මා සංකල්පය වැඩෙනවා. මොකද මේ සියල්ලන්ටම සම්මා දිට්ඨිය පූර්ණංගම නිසා. සම්මා දිට්ඨිය නිසා සම්මා සංකල්පය, සම්මා සංකල්පය නිසා සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව මේ සම්මා ආජීවය නිසා සම්මා වායාම සම්මා වායාම නිසා සම්මා සති සම්මා සමාධි. ඒ සම්මා සමාධිය තියෙන පුද්ගලයාට තමයි ඒ සමාධිය පිහිටලා යහපත් වූ ඥානය ලබන්න පුළුවන්. සම්මා ඥාන. ඒ සම්මා ඥානය තියෙන පුද්ගලයාට තමයි සම්මා විමුක්තිය කියන යහපත් වූ නිදීම ලැබෙන්නේ. මෙන්න මේ ආකාරයට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඉතිකෝ භික්කවේ අට්ඨංග සමන්නාගතෝ සේක්ඛෝ මෙන්න මේ ආකාරයට භික්ෂූනි අෂ්ට අංගයන්ගෙන් නැත්නම් අංග 8කින් සමන්විත වූ සේක පුද්ගලයාට දසංග සමන්නාගතෝ අරහහෝති දසකින් සමන්විත වූ අරහත් පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන් පත් වෙනවා රහතන් වහන්සේ අංග 10කින් සමන්විතයි කියලා දන්නවනේ සාමනීර ප්‍රශ්නයක් කියන්නේ. මෙන්න මේ ආකාරයට තමයි අංග 8කින් යුක්ත වූ හික්මෙන පුද්ගලයා නැත්නම් සීක පුද්ගලයා අසේක වූ නැත්නම් අරහත් වූ අංග 10කින් යුක්ත පුද්ගලයෙක් බවට පත් වෙනවා. මෙහිදී භික්ෂූනි මේ සියල්ලටම සම්මා දිට්ඨිය පූර්වංගමයි. ඒ සම්මා දිට්ඨිය සහිත පුද්ගලයාට මිත්‍යා දෘෂ්ටිය එහෙම් පිටින්ම නැති වෙනවා. මිත්‍යා දෘෂ්ටිය නිසා යම් කිසි පෞකාර අකුසල දහමක් ඔහුට ඇති වෙනවා නම් ඒ සියල්ලම ඔහුට නැති වෙනවා. එන්න මේ ආකාරයට සම්මා දිට්ඨිය නිසා නොයෙක් කුසල් දහම් වැඩිමෙන් පරිපූර්ණ බවට පත් වෙනවා ඔහුට. එම නිසා මේ එක මාර්ගංගයකට සම්මා දිට්ඨිය කියන දේ නිසා සම්මා දිට්ඨිය කියන මාර්ගාංගයට කාරණා හතරක් වෙනවා. සම්මා දිට්ඨි නිසා සම්මා දිට්ඨිය වැඩෙනවා. මිත්‍යා දෘෂ්ටිය සම්මා දිට්ඨිය දැනගන්න එක තමයි සම්මා දිට්ඨිය කියන්නේ. මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය වෙනවා. මිත්‍යා දෘෂ්ටිය නිසා වැඩෙන්නා වූ ඔහුට ලැබෙන්න තිබෙන්නා වූ පෞකාර අකුසල දහම් ගෙන් ඔහු මිදෙනවා. සම්මා දිට්ඨිය නිසා කුසල් දහම් වැඩිලා පරිපූර්ණ බවට පත් වෙනවා. මෙන්න මේ ආකාරයට සම්මා දිට්ඨිය තියෙන පුද්ගලයාට සම්මා සංකල්පය ඇති වෙනවා. ඒ සම්මා සංකල්පය නිසා ඔහු මිත්‍යා සංකල්පය නැති කරනවා. මිත්‍යා සංකල්පය නිසා ඔහුට ඇතිවෙන්න තිබුණා වූ පෞකාර අකුසල දහම් වලින් මිදෙනවා ඔහු. සම්මා සංකල්පය නිසා කුසල් දහම් වැඩිලා පරිපූර්ණ බවට පත් වෙනවා. එන මේ ආකාරයට සම්මා කර්මාන්ත සහිත පුද්ගලයාට සම්මා වාචා වැඩෙන. සම්මා වාචා නිසා ඔහුට මිත්‍යා වාචා නැතු යන. මිත්‍යා වාචා නැතුව ගියහම මිත්‍යා වාචා තියෙන පුද්ගලයාට ඇති වෙන අකුසල දහම් වලින් ඔහු මිදෙනවා. සම්මා වාචා තියෙන පුද්ගලයාට වැඩෙන්නා වූ කුසල් දහම් වැඩිලා පරිපූර්ණ බවට පත් වෙනවා. දිගටම සම්මා වචනේ වැඩි වීමෙන් ඒ සම්මා වචනේ සම්පූර්ණයෙන් වැඩිමෙන් ඔහු සම්මා කර්මාන්තයට එනවා. සම්මා කර්මාන්තය ආවා මිත්‍යා කර්මාන්තයෙන් මිදෙනවා. මිත්‍යා කර්මාන්තය නිසා ඇතිවන්නා වූ අකුසල දහම්ගෙන් ඔහු මිදෙනවා. සම්මා කර්මාන්තය නිසා කුසල් දහම් වැඩිලා පරිපූර්ණ බවට පත් වෙනවා. සම්මා කර්මාන්තයේ වැඩිලු පුද්ගලයාට සම්මා ආජීවයේ වැඩිලා සම්මා ජීව වැඩනා මිත්‍යා ජීවෙම ඔහු මිදෙනවා. මිත්‍යා ජීව නිසා ඔහුට රැස්වන්නා වූ අකුසල දහමින් මිදෙනවා. සම්මා ආජීවය නිසා ඔහු කුසල රැස් කරගෙන පරිපූර්ණ බවට පත් වෙනවා. මෙන්න මේ ආකාරයට නැවත සම්මා වායාම වැඩෙනවා. සම්මා ආජීවය ඒ සම්මා වායාම නිසා ඔහුට මිත්‍යා වායාමෙන් මිදෙන්න පුළුවන් වෙනවා. මිත්‍යා වායාම නිසා ඇතිවන්නා අකුසල දහම් වලින් මිදෙන්න පුළුවන් වෙනවා. සම්මා වායාම නිසා ඇතිවන්නා වූ කුසල් දහම් තවදුරටත් වර්ධනය කරමින් පරිපූර්ණ බවට පත් කරන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට සම්මා සති ඔහුට වැඩෙනවා. දැන් මේ මුලින් තිබ්බ 100ට වඩා දියුණු 100ක් මේ කියන්නේ. මේ මාර්ගංග ඔස්සේම ගමන් කරත් අපිට තේරෙනවා මේ එන්නෙන් හැමදේම දියුණු දියුණු තත්ත්වයටපත් වෙනවා කියලා. සම්මා සතිය තියෙනවා. ඒ සම්මා සතිය නිසා ඔහුට මිත්‍යා සතිය වලකින්න පුළුවන්. මිත්‍යා සතිය නිසා ඇතිවන්නා වූ පෞකාර අකුසල දහම් වලින් මිදෙන්න පුළුවන් වෙනවා. සම්මා සතිය කුසල දහම් වර්ධනය කරගෙන පරිපූර්ණ බවට පත් වෙන්න පුළුවන්. සම්මා සතිය තියෙන පුද්ගලයාට සම්මා සමාධිය ඇති වෙනවා. සම්මා සමාධිය තියෙන පුද්ගලයා මිත්‍යා සමාධියෙන් මිදෙනවා. මිත්‍යා සමාධිය නිසා ඇතිවන්නා වූ පෞකාර අකුසල දහමින් මිදෙනවා. සම්මා සමාධිය නිසා ඇතිවන්නා වූ කුසල දහම් වඩලා පරිපූර්ණ බවට පත් කරනවා. ඒ සම්මා සමාධිය තියෙන පුද්ගලයාට සම්මා ඥානය වැඩෙනවා. සම්මා ඥානය තියෙන පුද්ගලයාට මිත්‍යා ඥානෙ නැති වෙනවා. වැරදි ඥානයක් තියෙනවනේ ඒක නැති වෙනවා. වැරදි ඥානයක් නිසා නැත්නම් මිත්‍යා ඥානයක් නිසා ඇතිවන්නා වූ පෞකාර අකුසල දහම් තියෙනවනේ. එයින් මිදෙන්න පුළුවන් වෙනවා. සම්මා ඥානය නිසා ඇතිවන්නා වූ කුසල දහම් ඔහුට වැඩෙනවා. ඒ සම්මා ඥානය තියෙන පුද්ගලයාට සම්මා විමුක්තිය ලැබෙනවා. ඒ සම්මා විමුක්තිය ලැබෙන පුද්ගලයාට මිත්‍යා විමුක්තියෙන් මිදෙන්න පුළුවන් වෙනවා. මිත්‍යා විමුක්තිය නිසා ලැබෙනා වූ අකුසල දහම් තියෙනවනේ එයින් මිදෙන්න පුළුවන් වෙනවා. සම්මා විමුක්තියෙන් සම්මා විමුක්තිය වැඩිවීමෙන් නොඑක් කුසල දහම් වැඩිලා පරිපූර්ණ බවට පත් කරගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ ආකාරයට කුසල පක්ෂයේ 20ක් සම්මා දිට්ඨි සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි සම්මා ඥාන සම්මා විමුක්ති කියන 10 සහ ඒ අංග 10 නිසා ඇතිවන්නා වූ නොයෙක් කුසල් දහම් කියන 20 සම්මා දිට්ඨිය නිසා ඇති වෙන කුසල් දහම් සම්මා සංකල්පය නිසා ඇති වෙන කුසල් දහම් සම්මා වාචා නිසා ඇති වෙන කුසල් දහම් සම්මා කම්මන්තේ නිසා ඇති වෙන කුසල් දහම් සම්මා ආජීවය නිසා ඇති වෙන කුසල් දහම් සම්මා වායාම නිසා ඇති වෙන කුසල් දහම් සම්මා සතිය නිසා ඇති වෙන කුසල් දහම් සම්මා සමාධිය නිසා ඇති වෙන කුසල් දහම් සහ සම්මා ඥාන නිසා ඇති වෙන කුසල් දහම් සම්මා විමුක්ති නිසා ඇති වෙන කුසල් දහම් කියලා තව 10ක් තියෙනවා. එතකොට කුසල පක්ෂේ 20ක් තියෙනවා. මේ කුසල පක්ෂේ 20යි අකුසල පක්ෂේ 20කුත් තියෙනවා. මොකද මිත්‍යා දිට්ටි මිත්‍යා සංකප්ප කියලා 10ක්. ඒ මිත්‍යා දිට්ඨිය නිසා ඇති වෙන අකුසල දහම් කියලා තව 10ක් තියෙනවා. මෙන්න මේ 20යි සම්මා දිට්ඨි කොටසේ තියෙන 20යි මිත්‍යා පැත්තේ තියෙන කොටසයි එකහු වුණහම එකට එකතු කරාම මහා චත්තාරිසක ධම්මපරියාය වෙනවා. 40 ආකාරයට මහා ධර්ම ක්‍රමය කියලා මේ හඳුන්වන්නේ. මේ මහා චත්තාරිසක කියන මේ ධර්මපරයය ධර්මපරයය කියන්නේ ධර්ම ක්‍රමය. මේ 40 ආකාරයක මහා ධර්ම ක්‍රමය බුදුජන් වහන්සේ දේශනා කරන්නේ මෙහෙමයි. ඉතික් හෝ භික්කවේ වීසති කුසල පක්ඛා වීසති අකුසල පක්ඛා මහා චත්තාරිසකෝ ධම්මපරියායෝ පවත්තිතෝ අපපතිවත්තියෝ සමනේනවා බ්‍රාහමණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කෙනචිවා ලෝකස්මී මෙය මහා චත්තාරිස්ක නම් වූ ධර්ම ක්‍රමයයි. මෙය මේ ආකාරයටමයි පවතින්නේ. මෙය කිසියම්ම හෝ ආකාරයකින් ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ වෙන කිසිවෙකුට හෝ කිසිම ආකාරයකින් වෙනස් කරන්න බෑ අප්‍රතිපද. බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ආකාරයෙන් දේශනා කරලා භික්ෂූන්ට කියනවා භික්ෂූනි යම්කිසි ශ්‍රමණ බ්‍රාහ්මණේ මෙන්න මේ මහා චත්තාලිසක ධර්ම ක්‍රමයට ගැරහී යුතු කොට සලකනවා නම් නින්දා කටයුතු කොට සලකනවා නම් ඔහු ඇස් පනා පිටම දිත්තේව ධම්මේ ඇස් පනා පිටම කාරණා 10කින් වාදයට පැමිණෙනවා ගර්හා කරන්න සුදුසු වෙනවා නින්දාවට පැමිණෙනවා. මොනවද කියනවනම් යම් කිසි පුද්ගලයෙක් කියනවා නම් සම්මා දිට්ඨිය හොඳ නැහැ කියලා සම්මා දිට්ඨියට ගරහනවා නම් ඔහු විසින් මිත්‍යා දෘෂ්ටිය සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයෝ පූජා කළා වෙනවා. ඔහු ප්‍රශංසා කළා වෙනවා මිත්‍යා දෘෂ්ටිය සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට. මෙන්න මේ පළවෙනි කාරණයෙන් ඔහුට ගරහන්න පුළුවන්. තමන් ප්‍රශංසා කරන්නේ මිත්‍යා දෘෂ්ටි සහිත පුද්ගලයාට. ඔහු සම්මා සංකල්පය ගරහනවා නම් ඔහු මිච්ඡා සංකල්පය සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ප්‍රශංසා කළා වෙනවා. ඒ කාරණයෙන් ඔහු නින්දාවට භාජනය වෙන්න සුදුස්සෙක් බවට පත් වෙනවා. මෙන්න මේ ආකාරයට මෙන්න මේ අංග 10ට සම්මා දිට්ඨිය සම්මා සංකල්පය මේ සම්මා සමාධි සම්මා ඥාන සම්මා විමුක්ති කියන අංග 10ට ඔහු විරුද්ධ වෙනවා නම් ගරහනවා නම් ඒ අංග 10 සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ඔහු ප්‍රශංසා කළා වෙනවා පූජා කළා වෙනවා ඒ කාරණේ දස කරුණකින් ඔහුට නිඳා කරන්න සුදුසු බවට පත් වෙනවා පොටින්ම කියනවා නම් භික්ෂූනි මේ ඔක්කලා වාසී ඔක්කලා නුවර වාසී ශ්‍රමණ බ්‍රාහ්මණයෝද වස්ස භඤ්ඤා නම් වූ වස්ස සහ භඤ්ඤ කියලා ජන කොටස් දෙකක් ඉඳලා තියෙනවා. ඔවුන් ඔක්කලාවාසී ජන කොටසයි වස්ස කියන ජන කොටසයි භඤ්ඤ කියන ජන කොටසයි අහේතුවාද. ඒ කියන්නේ කිසිම හේතුවක් නැතුව සියල්ල සිද්ධ වෙනවා කියලා වාදයක් තියෙනවා. අක්‍රීය වාද කියලා කියන්නේ කොච්චර පව් කරත් පින් කරත් වැඩක් නැහැ. හොඳ දේවල් කරත් නරක වැඩ කරත් පව් පින් සිද්ධ වෙන්නේ නැහැ. නාස්තිකවාද කියලා කියන්නේ නැති දින්නම් නැති ඉට්ටම් කියලා කිසි දෙයක් කරාට කිසි දෙයක් වෙන්නේ නැහැ කියන වාද තියෙන්නේ. නමුත් මෙහෙම දෘෂ්ටි තියෙන මේ ඔක්කලා වාසී සහ වස්ස වාසී සහ භඤ්ඤ වාසී ජන කොටස් තුන මේ ශ්‍රමණ බ්‍රාහ්මණය මෙන්න මේ මහා චත්තාරිස ධර්ම ක්‍රමයට නිඳා කරේ නැහැලු වචනෙන් ප්‍රකාශ කළේ නැහැලු නිඳාවට බයයි Tamanට ඒ වාදේ තිබ්බට වචනේ නිඳා කරන්න ගියේ නැහැලු. මොකද Tamanට කවුරු හරි ඇවිල්ලා බණී කියලා බයයි. චුට්ටක් මොලේ තිබිලා තියෙනවා. ඒ කියන්නේ ඔවුන්ට කවුරු හරි ඇවිල්ලා නිඳා කරයි කියලා බයට Tamanට එහෙම දෘෂ්ටියක් තිබුණ නැහැ. හොඳ දෘෂ්ටියක් තිබුණ නැහැ. ඒත් මේ මහා චත්තාරිසු ධර්ම ක්‍රමයට නිඳා කරන්නේ නැතුව හිටියලු. කවුරු හරි ඇවිල්ලා බැන්නොත් කියන බයට. බුදුරජාන් වහන්සේ මෙන්න මේ මහා චත්තාලිසක නම් වූ මහා ධර්මපරයය භික්ෂුන්ට දේශනා කළා. දේශනාව අහලා සතුටුම භික්ෂුන් භාගතුන් වහන්සේගේ දේශනාව සානේ මහත් වූ සතුටටපත් වුණා. මහා චත්තාරිස සූත්‍රය මජ්ක්‍ධිම නිකාය. साधु साधु साधु